ஆயுத Gracias. සතුන් නිදහස් කරන්නේ මෙතන කරුණාවෙන් සිදු කෙලෙයි. එතන දුෂ්කර තරමවත් අවශ්‍ය සිදුවලා නැහැ. බන්නේ දෙයේ මේ මේ යාළුවන්ගේ වටිනාකම ගෙවන්න. ගල්පන දික්කෝ ගානාවා අදින් අරඤ්ඤාවා අදින්නයි තේයතං පාතං ආදීය යථාරූපේ අභිඥාදාරේ පාඩානු තෝරං ගමිත්වා අනෙයින් වා බන්ධෙයින් වා තෝරෝති බාලෝති මෝලෝති තථා රූපං හික්වා දින්නම් ආදී මානෝ අයම් පාදානිකෝ හෝති අසං වාසෝ කියන සඳහන් වෙනව නේද? එතන සඳහන් වෙනවා ගමයි ආගන්නයි කියන දෙක වචන දෙකක් වුණාට මේ ශික්ෂාපදයේ දෙකක් නොවේ. ගමේ ගයි අන ආරණ්‍යයේ එකයි. එතන සඳහන් වෙන්නේ අදින්න. කමත්තේ කැමැත්තෙන් නුදුන් දෙයක්. දෛව සංකාසන් කියන්නේ සිතේ පවත්නා වූ කවුද චේතනාවක්. ඒ කියන්නේ වාචාවෙන් දැනීමේ චේතනාව. අනුන් නොපෙනෙන්න හෝ අනුන් රවටලා හෝ අනුත් එක්කලා බය ගන්නලා හෝ දැනීමේ කවර චේතනාවක කියනවා තෙන්න සංකාතන් කියන්නේ. ඒ සංකාතන් කියන්නේ තෙන්න කියන්නේ සොරකිත සොරකිතින් යුතු අවස්ථාව තමයි තෙන්න සංකාත කියන්නේ. සොරකේ කියනවානේ ගැනීම ඒ කියන්නේ ගැනීමේ චේතනාව, උත්පාදනය, සංගරීම, කනේ වෙන් කිරීම, ඉවත් කිරීම. මේ අවස්ථාව කියන්නේ සිද්ධ වෙනකොට නාටේ චේතන ඒ භාණ්ඩේ වටිනාකමේ පමණට කාඩ දඬුවම් ලැබෙනවා. කාඩානෝ ගායත්වා, කණින්නවා, බන්දෙන්නවා. ඒ කියන්නේ සමාත ඝාතනය කරන්නත් පුළුවන්. බඩ බන්ධන කරන්නත් පුළුවන් අංගු බන්ධන රාජ්‍ය බන්ධන ආදි වශයෙන් වගේම තෝරෝති බානෝති මූලෝති තේනෝති ඒ කියන වචන වලින් කියන අපහාසයට දඬුවමට ලක් වෙනවා එතන කතාරෝකං අදින්නම් ආදීනෝති ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩි වෙන කාලයේදී කතා කරන්නේ නීල කතා කරන එකෙන් හතරෙන් පන්දුව කාමයේ කියලා හඳුන්වනවා. නීල කතා කරන කියන්නේ ඒ කාලේ ඇතෙන රම් පවුමක්. ඒ රම් පවුමේ කියන ස්වර්ණ බාර, රත්තරන් බාර, මදතිය 20ක්. මාතක කියලා කියන්නේ මතුරන් කියලා මතුරන් 20ක් වටිනවා. ඒ මතුරන් 20න් හතරෙන් පන්දුව වෙන්නේ මතුරන් පහක්. යතුරුම් කායේ ප්‍රමාණය තමයි කාමයේ කාමයේ කියලා හඳුන්වන්නේ. නමුත් මේ නීල කාර්තාපණය කියන මේ පහවරුවේ වටිනාකම කලින් කාල අඩු වෙනවා වැඩි වෙනවා. අද කාලේ ලංකාවේ නම් මේ කවුම මනසේ ස්වර්ණ භාණ්ඩයක් නැහැ. නමුත් ඒ සඳහා භාවිතා වෙන රම්පාවම මනසේ 28ක් බරයි තියෙන්නේ. ඒ විෂයන්ගම් බර වුණාට ඒ කියන්නේ රත්නක් නෙවෙයි ඒක මාත්‍ර ඉදිරි කරනොත් තමයි විෂයාට වෙන්නේ කියන එක රන් කරුව අපට කියලා දීලා තියෙනවා. අපේ ගෝණීය ආචාර්යයන් වහන්සේලා රන් කරුවන්ගේ විමසලා තියෙන මේ ලක් පහවක ස්වර්ණ බර කොච්චර දෙකේ. හරියට මම මාගේ විෂයාට බරක් තියෙනවා. නමුත් ඒක අපි බලාපොරොත්තු වෙන්නේ රන් පහවම් අද කාලේ වංචා කිරීමට ලැබුණා නම් බොහොම දුර්ලභ දෙයක්. මේ වටිනාකම සඳහන් කරන්න තියෙනවා. වටිනාකම හැටියට ශ්‍රී ලංකාවේ දැනට අපි ජීවත් වෙන දෙනි ශ්‍රී ලංකාවේ කාම් කවමක් මිල කරන මුදල් වශයෙන් මාරු කරන ප්‍රමාණයක් තියෙනවා නම් කාම් කවම මුදල් වශයෙන් මාරු කරන ප්‍රමාණයේ හතරෙන් පංගුවක වටිනාකම මේ කියන කාර්යාධිකාරක වස්තු වෙනවා. අපි මෙතනලා බැලුවා විශේෂයෙන්ම මේ බැංකු ආයතනවල වැඩ කරන ජනතේරුණ ඇති ඒකාන්තන් මහත්මයාගේ ඒ අය කියනවා අද කාලේ රම්පවුම ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 120ක් පමණ වෙනවා කියලා. වෙනම 120 අතරට බෙදා ගන්නට වේද. ප්‍රතිවිද අතට ලැබුවා කියන්නේ අපේ අය නේද? එකමන වටනාකමක් පුරුෂයන් වශයෙන් වටිනවා මේ කාමයේ කියන ප්‍රමාණය. සංකාරයන් වශයෙන් කාම්පාවක් දෙලකිරීමේදී ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් දසදාහ විසදාහ තරම් මිල කරනවා. නමුත් ඒක නොමේ මෙතන බලාපොරොත්තු වෙන්නේ පරිවර්තනය සඳහා ගන්න වටිනාකමයි. සංකාමික පරිවර්තනයේ ශ්‍රී ලංකාවේ මුදලින් යම් පමණක්ද එයින් සතරෙන් පණ්ඩුවක ප්‍රමාණය පරාජික වස්තුව හැටියට හඳුන්වනවා. ඒකමන දෙයක් මුදල වශයෙන් හරි භාණ්ඩයක් වශයෙන් හරි ප්‍රහරගත්තොත් තමයි වාකත්වයේ සිද්ධ වෙන්නේ එන්නේ වාක්‍ය දේශනාකාරී කියන තේමානුව කලකන්නට ඕනේ. විශේෂයෙන්ම මේ කොටස් වශයෙන් දෙදෙනෙකුට තමයි දුර්ලක්ෂයේ දුක්ඛයට යන අවස්ථාවකට පත්වේවි. ඉතින් මේ භාගවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ගින්දර අපි අල්ලන්නේ නැහැ. ගින්දර කියන එක අල්ලන්නේ නැතුව අපි වැඩ ගන්නවා. ප්‍රතිරෝධ කර ගන්නවා. සාමුලෙන් කියන ආයේ සාමුලේවා කියනවා. තවත් තවත් දේවල් මේ ගින්දරෙන් වැඩ කරනවා. නමුත් ඒ ගින්දරෙන් අත පුච්ච ගන්න නැතුවයි වැඩ කරන්නේ. ඒ වගේ අංසතුගේ ගින්දරක් වගේ හිතන්න කියලා අපට උපදෙස් දීලා තියෙනවා. අංසතුගේ ගින්දරක් වගේ වේ. තේරුම් ගන්න. එතනක් නෙමෙයි හැම වෙලෙම තමන්ගේ සිතට අනදීලා ඉන්න ඕන. විචලසකෙන් මගේ සිතේ හොර සිතක් පහළ නොවේවා. මගේ සිතේ අංසතු දෙයක් ගැන හරි මාසතු දෙයක් ගැන හරි හොර සිතක් වන්දනක සිතක් පහළ නොවේවා කියන මේ අවිස්ථානීය අපේ සිතේ දැඩිසේ පවත්වා ගත යුතුයි කියන උපදේශ අපට ලැබිලා තියෙනවා. අතවතෙන් මේ සියල්ල සිද්ධ වෙන්නේ සිත නිසා. එනිසා සික්ඛාපදයක් ආරක්ෂා වන්නේ සිත ආරක්ෂා කර ගැනීමෙන් සික්ඛාපද සියල්ල උනත් යැදෙන්නේ සිත ආරක්ෂා නොකිරීමෙන්. එනිසා තමන්ගේ සිත මනසින් ආරක්ෂා කර ගැනීම සියලුම උපසම්පන්න අනුපසම්පන්න බුද්ධ පුත්‍රයන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ වදාළ මූලික උපදේශයයි අප්‍රමාදයෙන් භික්ඛවේ සම්පාදේත කියන මේ බුද්ධ වචනයන්. ඒ අනුව දැන් අපි ඊටාම කරුණාවෙන් <clears throat> ආරාධනා කරනවා මේ ලැබෙන මහා සංඝ රත්නයේ ඒ අදින්නා දාන පාරාජිකා සම්බන්ධ යම් කිසි ගැටලු තැනක් වැටෙන්නේ නැති තැනක් තියෙනවා නම් අපි කවුරුත් එකතු වෙලා විසඳා ගැනීමට කාලය වෙන් කර ගනිමු. ඒ සඳහා මා කරුණාවෙන් ආරාධනා කරනවා අපි මා සමග තව එද පිළිතුරු දීමට සුදුසු ස්වාමීන් වහන්සේලා කීප නමක් මම වැඩ ඉන්නවා. ස්වාමීනි සංඝ සභාවෙත් වැඩ ඉන්නවා. අපි සෑම දිනකටම අවස්ථාව සැලසා දෙනවා. කරුණාවෙන් අවශ්‍ය කරුණු ඉදිරිපත් කරන්න දෙයිවා. අවසරයි මට තියෙනවා ප්‍රශ්නයක් දායක පිරිසක් යම්කිසි වික්ෂූන් වහන්සේ නමකට පූජනීය ස්ථානයක් බාර කලන් පස්සේ ඒ ස්ථානයේ තිබෙනා වූ ඒ ගරු භාණ්ඩ රඝු භාණ්ඩ සියල්ලම ඒ වික්ෂූන් වහන්සේට අයිතිවාසිකම දිනනවාට පරිහරණය කරන්න එම නැත්නම් එතන එකින් එක බාර නොදුන්නාට ඒකේ සම්පූර්ණ පරිහරණය කිරීමට කැප නැද්ද කියන එක මට දැනගන්න අවශ්‍යයි. දරුවන් කරනයි ඒක දැකියුතු කාරණයක් සැබවින්ම යම් කිසි සේනාසනයක සංගතතු කළා හෝ නොකළා හෝ සංජිත තින්නතු මේ ගරු භාණ්ඩ තියෙනවා 25. ගරු භාණ්ඩ වර්ග 25ක් තියෙනවා. ඒවා භික්ෂුන් වහන්සේ පරිහරණය කරන්නේ නැහැ තමා සතු කරගෙන. ඒක සංඝ සංකේතයි. තමා පරිහරණය කරන්නේ සේනාසනයේ කෙලෙසෙන වික්ෂු සාමණේර දෙපිරිස විසින්ම සාවකාලික පරිහරණය. ඒවා ප්‍රවේශම් කරගෙන මේක සංඝ සංකේතික දේ බව තේරුම් අරගෙන පරිහරණය කරනවා විනා තමා සතුව ලියා ගන්න කියා ගන්න උපලියන්න බෑ. දාපේතුම නිදසුණක් දැන් ඉදමක්ම තියෙනවා. ඉදම සංඝ සතු කරනවා. සංඝසතු කරාම පාවිලක අයිතියක් එතන නැහැ. ඒක සංඝසන්තයයි. ඒ වගේ තමයි සියලු ගරු භාණ්ඩ. ලඝු භාණ්ඩ විතරා අර අපලෝකන විනය කර්මනෝ බෙදා හදාගෙන වික්ෂුන් වහන්සේලාට පරිහරණය කරන්න පුළුවන් පාවිලක වශයෙන්. එනිසා ගරු භාණ්ඩ කිසිතේත්ම පෞද්ගලික පරිහරණයෙන් පරිහරණය නොකළ යුතුයි කියන එක බුද්ධ වචනයයි. අවසන් ස්වාමීනි මට ඒ වාගේ පරිහරණය කරන්න දෙන්න බවක් පුරේක ඒක නිසායි මට සැකයක් ඇති වුනේ කල්‍යාණ කරන්න අවශ්‍ය නැහැ හරි ඉතින් පවර් ගැලක් නැතුව සංඝ සංතක දෙයක් හරියට පරිහරණය කරන්න ඒක සාරෝපාදායි කිරීම දෙක මොකටයි කියන්නේ? දැන් පාඩු කිරීම කියන්නේ දැන් අර ඉස්සරලා මහාචාර්ය කිව්වා වගේ මේ අනුන් සම්පත දෙයක් කරුණාවෙන් හරි වෙනස් වීමෙන් හරි ඒක වෙනස් කරන්න බෑනේ. දැන් කියන්නේ මේ කොහොමවක් වශයෙන් Taman ඉදමේ කෙනෙක් අහිපු කරනවා. ඒකට ගෝඩා හැරියක් දාලා කියනවා ඒක පරණ වෙන්න. පන්සලේ යන රෝගිලා ඔක පෙරලා දානවා. එතකොට අර මොනුස්සය ඇවිල්ලා ඉන්නවා අලාභී. දෙන්නේ නැති වෙනවා. එතකොට දරුවන් සන්න ඒ කාරණේ පැහැදිලි කරගත්තු දෙයක් තමයි. <laughs> ඒක මම කියන්නේ වෙලා තියෙනවා ඒක දැනගන්න. ඒ කාට මුලින්ම සඳහන් කළා අපි හඳුරන්නේ බණ්ඩ දෙවිය කියලා. ඒ කසිතු කාර්යයට මිල යවන්න ඕන. යම් කිසි විදිහකින් Tamanට ගෙවන්න බැරි නම් 10 කියලා හරි ගෙවන්න ඕන. ගෙවන්න ඕන. දෙවිය නැතුව ඒක තමයි ආපත්‍ය වීම. දාන්නේ ප්‍රමාණයට ආපත්‍ය වීම. අනේ එලිතය දෙවියෙකුට බාන්න දෙන්නේ නෑ. එහෙම වෙනවා මම ඒක අනන්තයි අනන්තයි. එහෙම දේවල් නෑ. දැන් අපි හිතමු කාගයාරි කුටියක් කොච්චර දානවා. අපි හිතමු මේ දරදාන පිටුවක් ඉන්නවා එළවන්න බෑ කුටිය කුච්චේක. කුටිය සංගිකයි. සංගික දෙයක් විනාශ කිරීමෙන් ඒත් බන්න දෙයියයි. තමන්ගේ ස්වරසිත නෙමෙයි තිබුණේ. වංචනික සිත නෙමෙයි තියෙන්නේ හානිකර සිත. ඒකත් දේශ මූලිකයි. ඒකට වර්ණාගම ගවන්න ඕනේ. ඒක කුපියක් අදලා දෙන්න ඕනේ. ඒවාට දැන් අර කසිකු දැන් අපේ ගුරුවරු කියලා තියෙන හැටියට මේ සතෙක් මොන්දකට අවුලා හිටත් ඒක ලියන්න බෑ. ලියන්න බෑ ලියන්න බෑ. මේ මොන්ද අපිට නයි. ඔව් අපටයි කියන අපටයි කියන ඒකදී කරන්න ඕනේ නම් මේ මන්දගාමී කෙනා සම්මුඛ වෙලා බණ කියලා ඕලවා නිදාස් කරවන්න ඕනේ. පූජනීය නායක මහින්පන් වහන්සේ අවසරයි. උනේ අදින්නාදාන ශික්ෂාපදය 25 ආකාරකින් කැඩෙනවයි කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් අපිට දැනගන්න සිද්ධ කළොත් හොඳයි කියලා. අදින්නාදාන ශික්ෂාපදය විභේද වශයෙන් පස්වෙනි ආවාරයට බෙදලා තියෙනවා පෙන්වලා තියෙනවා. ඒක ඒ පස්වෙනි ආවාරයෙන් තොර අදින්නාදානයක් නැහැ කිව්වොත් නුරදී. ඒක පස්වෙනි ආවාරය අපි තේරුම් ගන්නට වටිනවා. පස්සේ අවහාරයේ තියෙනවා <clears throat> මුලින්ම තියෙනවා ඒක බණ්ඩ පංචකේ. ඒක සත්ත්ව කුජල සම්බන්ධවයි. දසදස් සම්කඩුවන් වාගේම යම් කිසි කුජලයක සම්බන්ධ වූරම් කුකුලන් අර වාගේ එවන සතුන් ඒ සම්බන්ධවයි ඒක බණ්ඩ පංචකේ. ආදීයේ ආදීයේ ආදීයේ අවසරයි සරලව. නානාබන්ධ පංචකයේදී තමයි ආදේය හරිය ආහාරය ඉරියාපතං කෝපේය සහනාකාරීතාවය කියන ඥාන පහ සඳහන් වෙන්නේ පළමුවෙන්ම නානාබන්ධ පංචකයේ සඳහන්. නානාබන්ධ පංචකයේ නේද? එහෙමයි. ඒකබන්ධ පංචකයේ සත්පුද්ගල ගැන නේද? එහෙමයි. හරි. නානානන්ද පංචක කිව්වොත් එතන තියෙන සත්පුද්ගලයන් පමණක් නෙමෙයි භාණ්ඩ වර්ගම. ඒ කියන්නේ සත්පුද්ගලයන් දෙනියන දේවල් තියෙනවා. ආදී කියන්නේ දෙනියන දේවල් තමා පැත්තට වෙන් කර ගන්න. හරින් ඒ කියන්නේ තේන් නැති වෙන්න ගන්න. අවහරය කියන්නේ ඒත් එකම තේන් නැති වෙන්නේ. අනිත් එක ඉරියාපතං විකෝපේ. ඉරියාපත විකෝපේ. ඒ කියන්නේ දැන් යන පාර වෙහිකල් අනිත් පැත්තට හරවනවා. ඒ පළවෙනි පියවර හරවනකොටම හොල්ලස්සේ දෙවෙනි පියවර හරවනකොට ආරාධිත. ඒ දෙයට ඊළඟට ලක්ෂණයක ආනාපානයි. ඒ කියන්නේ තියෙන දෙයක්. දැන් ඉතින් උදාහරණයක් හරි භාණ්ඩයක් හරි තියෙන තැනින් දැන් මේ පුතුව උනා හේනතනේ පෙළවීමෙන් උල්ලාසය වීම. ඇල්ලීමෙන් දුෂ්කට පෙළවීමෙන් උල්ලාසය අංගලාකාරී කෙසඟාකාරී තනින් වෙන් කරනකොටම පාරාදි. එල ඈ හොරේ තෝරේට සාමාන්‍ය දෙන්නේ ඉන්නේ කරන්නේ. උසාවියෙන් ඕන කරනවා. හොරේ ඈ ඕදෙන් තමන්ගේ පවල්ලා තියෙන මේ බාහ්‍ය අත්වාසයන්ට දෙන්නේ නැහැ. එසේ ගෙන යන භාණ්ඩය උනන් භික්ෂුන් වහන්සේ අනුසතු දෙය අතුම චූරාත්ම කියන. කාවනික්ෂෝක සම්පත චූරාත් වෙන තැනකට ගෙන යන්න තමයි බාරගත්තා. බාරගත්ත සමාහට කුසල් සිතින් වෙන්නේ. නමුත් අන්තිමේ සොරසිත පහළ වෙලා ඉතේ තියෙන නැත්නම් කලේ තියෙන නැත්නම් ඒ ඔලොංගුවේ තියෙන භාණ්ඩය අත ගන්න. අත ගන්නකොට දුක්කට සලවනකොට ඉල්ලන්නේ දැන් හිතේ තියෙන එක කරට ගන්නවා හරි අතට ගන්නවා හරි තානාතාවනේ වුණා එතකොටම පරාජිතා මේ අවස්ථාව දෙදීම තියෙනවා නානා භණ්ඩ පංචකය ඒක භණ්ඩ පංචකයත් ඒ ආයෙම සඳහන් වෙනවා ආර්යයේ ඒ කියන්නේ තියෙන පුද්ගලයේ දැන් තමන් සත්‍ය සමන්ත යන්තික බාහිර කියලා කියවනා මේ ගෝලේ ගෝලේ බාහිර කියලා කියවනා කැහැර ගන්නවා ගෝලේ නේද? හරියි. ඊළඟට නොපෙනෙන්න ගෙන යනවා. අවහරයි. අවහරයි කියන්නේ ළඟ පිළිවෙලක් සංවාසනාව දෙන්නේට ඔව් ඔව් එහිදී ඉරියාපතම් විකෝපයේ කියන්නේ ඉරියාවෙන් මාරු කරලා ගෙන යනවා. ඊළඟට ආනාපානය කියන්නේ නිශ්චල දෙයක් ඉස්හාන ඉවත් කරගන්න. ඊළඟ පස්සේ මොකක්ද? සාහසික පස්සේ. සාහසික. සාහසික ආනාතික නිත්‍යය අත්කාදක ගොරණි කියලා තියෙන අවස්ථා භාමයක බොහොම මේ කැටිනිච්ච කාරණයක්. සාහසික කියන්නේ යම් කිසි භාණ්ඩයක් තමන්ම තියා තින්න හැරගන්න. ආලක්ෂක කියන්නේ අනුන් ලවා මෙහෙම කරන්න කියලා අනුන් ලවා පැහැර ගන්නව ගන්නවා. නිස්සංගේ කියන්නේ දැන් අර කියන තුන්වක් ගෙවීම සම්බන්ධව තමයි ආදායම් බද පස්සම් ගෙවන තැන්වලදී පස්සම් ගෙවන්නේ නැතුව වීසි කරනවා. පස්සම් ආය කරන්නේ භාන්නේ එහා පැත්තට වීසි කරනවා පේන්නේ නැති වෙන්නේ. නැවත අහුලා ගන්න බලන්න. ඒක නිස්සංගේ. ඊළඟට අත්සාධක අත්සාධය කියන්නේ සමහර දේවල් කතර කිපේ කලයක් ඇනි දෙයක් සාධක වශයෙන් පෙන්නනවා යම් කිසි කිපේ කලයකට පුරා ගන්න දෙයක් වස්සලා තියෙනවා ඒක ඉබේම උරාගත්තන් පස්සේ තමන් සතු දෙය ඇටියට ගන්නවා. ඵලෙ හෙල්ලුවේ නැහැ. හිතේ පිට බේරා ගන්න තමන් තුවාලයක් අද මොන උරා ගන්න දෙයක් දානවා. දැන් තියෙනවනේ උරා ගන්න දේවල්. ඒකයි අත්‍යසාධක හැටියට හඳුන්වනවා. තවත් දේවල් තියෙනවා. අත් වශයෙන්ම පුජ්‍යලේකට අහිමි වෙන්නේ වැඩ කටයුතු කරනවා නේද? නඩු නඩු කියන්නේ නේද? දැන් නඩු කියන්නේ බොරු නඩුවක් සමාජ අයිති නැති දෙයක් අයිති කරගන්න නඩුවක් හවරනවා. එතකොට ඒ නඩුව පැවරීමේදී තමා ඉදිරිපත් කරපු තාක්ෂි වාදීන් අයිතිවාසිකම් කියන්නේ බොරු. නමුත් ඒක ඒ නඩුවෙන් තමාට ජය ලැබෙනවා. අනුන්ට තුදේ තමා අයිති කරගන්නවා. එකත් අත්‍ය සාධක හැටියට හැඳින්වෙනවා. ඊළඟ පංචකී ඒකෙන් තව එකක් තියෙනවා සමි දුරනිච්ඡේදේ. ආ දුරනිච්ඡේදේ දුරනිච්ඡේදේ ඒ කියන්නේ අනුන්තර දෙයක් සමාලඟ තිබුණා. සමාලඟ තිබුණේ ඒක නැත යයිත්‍යාරය ඉල්ලනකොට කියනවා මම අර ඔරලෝසුවක් දීලා තිබුණා ඒක මට ආපෝ දෙන්න පුළුවන්. ඉතින් නෑ නෑ මට හිතක් දීලා නෑ. මට දීලා නෑ මල් ළඟ වෙන කාට හරි දෙන්න ඇති කියලා ප්‍රතික්ෂේප කරගෙන ඉන්නවා. නමුත් අයිතිකාරයා දන්නවා මේ තැනකට තමයි දුන්නේ. ඒක ඊළඟ එක. ඉතින් උන්වහන්සේ හිතනවා මට නම් අයිති වෙන්නේ නැහැ කියලා සම්පූර්ණයෙන් හිතෙන් අත්හරිනවා. ඉතින් අත්හැරියන් පස්සේ අර වික්‍රයට සුබෝ දැනම මේ සංගම පාරාධිකාරයෙන් ඔව් ඔව් දැන් අයිතිකාරය දුරණෙක් කිරීමත් එකක් ඒ වගේම සමාජ සමන්ත ළඟ ආරක්ෂා තිබුණු දෙයක් මම ආයෙ දෙන්නේ නැහැ. මේක මම අයිති කරගන්නවා කියලා තමා සතු කරගන්නවා. ඒකත් දුර නිත්‍යය කියලා. මේ දෙආකාරයෙන්ම අන්තතු දෙය තමා සතු කර ගැනීම පරාජිතාපත්‍ය සිද්ධ වෙනවා. පුබ්බ ප්‍රයෝග පුබ්බ ප්‍රයෝග සහ ප්‍රයෝග සංදාහාර පරිකම්පාවහාර සුඛාවහාර සංකේත කම්ම නිමිත්ත සංකේත කම්ම සංකේත කම්ම සුභපයෝග සුභපයෝග කියන්නේ මොකක්ද පැහැදිලි කරන්නේ අසවලාගේ අසවල් දෙය ගන්න කියලා සොරකම් කර අනක් කිරීම අනක් කිරීම යම් කිසි කෙනෙකුට අනක් කරනවා මේ අසවල් භාණ්ඩයෙන් දෙන්න කියලා. සාමාන්‍ය කෙනෙකුට හරි සම්පදා කෙනෙකුට හරි. දී කෙනෙකුට හරි. ඒකට අනක් කිරීමෙන් පසුව ඒ මූලික උපදේශයේ අනුවම හරියට වන්තාව කරනවාද ඒකවලම මුලින් තමයි උපදෙස් කියන දිශාන දෙනකොටම තමයි බඩුව ගන්නේ නැහැ බඩුව ගන්නවාමයි කරා ගන්නවාමයි ඒ ගන්න එක නිසා අනිතිරියම නිතාන ආරම්භ කරනවා ගාහපයෝගේ ගාහපයෝගේ ඒ කියන්නේ අනිකිරීමයි බාහිර ගැනීමයි එක අවස්ථා සිද්ධ වුණා. සහපයෝගය. සංවිදාවහාර සංවිදාවහාර කියන්නේ එක්කෙනෙක් හරි කීප දෙනෙක් හරි එකතු වෙලා යම්කිසි භාණ්ඩයක් දැන් අර අද කාලේ දැන් නිදාන් කඩා ගන්නවා වගේ දේවල් සංවිධානය කරනවානේ එක එක ඔත්තු කපයන්නේ භාණ්ඩයක් ඉන්නවා ඊළඟට භාණ්ඩ ගන්න භාණ්ඩයක් යනවා ආනන්ද කාණ්ඩයක් වෙන ඒ වගේ හැම දෙයකටම සංවිධාන වෙලා යන්ත්‍රාංශක දෙයක් ආධිසන්තක දෙයක් හරි පෞද්ගලික දෙයක් හරි පැහැර ගන්නවා ඒ සංවිධායක ඔක්කොටම ප්‍රාහාදිතාපත්‍ය සිද්ධ වෙනවා සංකේත කම්ම සංකේත කම්ම සංකේත කම්ම කියන්නේ දැන් යන්ත්‍රයේ භාණ්ඩයක් තියෙන ස්ථානයකට අතුල් වෙනවා අතුල් ගාම භාණ්ඩය අතර ගන්නවා අපිට අරගෙන ගත්තේ තාම මේ අයිතිකාරය දැක්කොත් එනවා කියලා. පෙරවරු කාලේ හෝ පස්වරු කාලේ. අතවල් වෙලා අතවල් වෙලා මේක ගන්න කියලා විධාන කරනවා. හරියට මේ වෙලාවන ඒ භාණ්ඩය ගත්තනම් අනකල පුද්ගලයාට අනකරපු වෙලාවෙම ආපත්‍ය සිදුවෙනවා. ගන්න එකනට ගන්න වෙලාවේ ආපත්‍ය සිදුවෙනවා. නිමිත්ත කම නිමිත්ත කම නිමිත්ත කම කියන්නේ දැන් අන කිරීමේදී සංඥාවක් දෙනවා. මෙන්න මේ වෙලාවට මේ වැඩේ කරන්න කියලා. ඒ කියන්නේ ඔත්තුවක් බලාගෙන ඉන්නවා අයිතිකාරයක් නොකරන වෙලාවක් අනේ සම්පූර්ණ දැනුම් හරි එන්නත්නම් අතුරුකණක් ගහලා හරි වෙනස් අධ්‍යයක් කළා හරි ලියලා ඈතට තේින්න සකස් කළා හරි සංකේතයක් කරලා ඒ වාදේ ලබා ගන්නවා ඒ කොහොම සංවිධාන වශයෙන් මේ කර්මකාම තුදී හරිද? හරි තමයි. තේයාවහාර පංච. තේයාවහාර පසයාවහාර පරිකප්පාවහාර පටිච්චන්නාවහාර කුසාවහාර කියන කරුණු පහ. තේයාවහාර කියන්නේ තේන් නැති වෙන්නේ වංචාවෙන් ගැනීම. පසයාවහාර කියන්නේ බලහත්කාරකමින් ගැනීම. පරිකප්පාවහාර පරිකප්පාවහාර කියන්නේ අරවාගේ කල්පනා කරනවා දැක්වත් දෙනවා නැත්නම් මම ගන්නවා කියලා අන්තසු දෙය සමාන්තරය කරගන්නවා පරිපල්පය ඊළඟට ප්‍රතිඥානවහාර ඒ කියන්නේ යම් කිසි දෙයක් නොකෙනින්දම සංගවලා තියෙනවා සංගවලා තියලා තමන් ගන්නවා ඒකවල ප්‍රතිඥානවහාර ඊළඟට කුසාවහාර කුසාවහාර කියන්නේ යම් කිසි දෙයක් වැටලා තියෙන භාණ්ඩයක් වටනා භාණ්ඩයක් ඒවන් ද්‍රව්‍යාරි ඒවා අනුන්ට නොපෙනෙන්න පස්ස ගන්න දෙන කනකොල වලින් හරි පස් වලින් හරි වහනවා වැලි වලින් හරි වහනවා වහලා අනුන්ට නොපෙනෙන්න ඊට පස්සේ ගන්නවා කුසවාන කොටම කුසපන්ද දන්ත අපුතා වහන හරි අර කුසවහන හරි ඒක පුරුවන් කරන්නේ වැඩි දෙනවා කුසාහාර කියන්නේ කුසපත් දෙදීම. ඒ කියන්නේ දැන් භාණ්ඩ දෙදීමේදී කුසපත් අදිනවා. එක එක භික්ෂුන් වහන්සේලාට නියමිත කොටස් වෙන් කරන්නේ. තමන්ගේ කොටසට වඩා අනික වටිනාකමයි කියලා දැනගෙන හරි නැත්නම් කොටස් දෙකක් ගන්න හරි තමන්ගේ කුසපත් කුසපත් භාණ්ඩකට දාන්න. දාන තමන් අයිති කරගන්න. එතකොට දානකොටම තුන්ලක්ෂය වෙනවා ගන්නකොට සාධාරණ කාර්යයක්. උකාවහාර. තහන හරි. තාම කියුණා. මේ කාලෙ මම මෑතක කියවලා නැහැ. මේ අවුරුදු 40කට ඉස්සෙල් කියපු පොරතුරක් මම මේ හඳුන්වුවේ. මම සන්තෝෂ වෙනවා ඉදිරියට ඔය වගේ දේවල් තව සාකච්ඡාවට ලැබේවා කියලා. අවසරයි සාමස පස්සේ අවහාරයන්ට අනුව යම් විචුණහක් නම මේ මේ කියන ලද කාරණේ කියන්නේ පරාධිකාවට පත්වන්නේ නිවන් දෙයක් නිවන් වටිනාකමක් ඇති වස්තුවක් සොරා සොරත්කමේ සොරසිතෙන් ගත්තගෙන් පස්සේ කියන කාරණය පැහැදිලි කරගන්න අට කතාවේ ගාථාවක් සඳහන් වෙනවානේ ස්වාමීන් වහන්සේ වස්තු කාලංක දේශාංක අද්දම් පරිභෝග පංචමං තුලයිත්වා පංචකානානි භාවේ යත්සං උචක්කනා කියලා මේ ගාථාවේ සඳහන් වෙන අංග පහ පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත් අපේ ස්වාමීන් වහන්සේලාට මේ පාටිස් අවහාරයන් තුලින් ඒ පරාජිකාපත්තිය නිසියාකාරයෙන් සිද්ධ වෙන්නේ කොහොමද එයින් බේරෙන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කරගන්න පහසුවක් ඒ ස්වාමීන් පළවෙනියෙන් කියන වස්තුවනේ භාණ්ඩ. ඒ භාණ්ඩයේ වටිනාකම එක්කලාට තීරණය කරගන්නට වටිනවා. ඒක භාණ්ඩයේ වටිනාකම කාල වශයෙන්, දේශ වශයෙන් වෙනස්කම් වෙනවා. වතුරු ඊළඟට කාලය කියන්නේ හිමියා ආලය ඇති කරගෙන ඉන්න එකක්ද ආලය නැති කරගෙන ඉන්න එකක්ද එහෙම අයිතිකාරයෙක් ඇතිද නැතිද දුරමිත්‍ය කළ දෙයක්ද තමා සතු දෙයක්ද තමන් අනුන්ගේ දේවල් තමන්ගේ දේට වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වස්තුවේ අනුව තීරණය ගන්න ඕනේ. දැන් පසුගිය කාලේ අටකතාව සඳහන් වුණා සිද්ධා සංඝාධිපුරේ ස්වාමීන් වහන්සේ කෙනෙකු ඒ සිවුරක් වැටුණා මේ කෙනකට හදපු දෙය නිසා කරේ තිබුණු සිවුර වැටුණා. උන්වහන්සේ ඉතින් අත්හැරියා. උන්වහන්සේ ඒක ඉතින් අත්හැරියා. ඕක වෙන වික්ෂුන් වහන්සේ නමක් අහුලගත්තා. වරේකින් අහුලගත්තා. වදිනා සිවුරක් වෙන්න. කලේ දානගේ සිවුර, දෙපට සිවුරක් වෙන්න ඕන. ඒ කාලයක් ඉස්සේ උන්වහන්සේ කෝත්‍ය පාවිච්චි කරලා සැකයක් ඇති වුණා මේ මම දෙපිටින් ගත්ත අන්සතු දෙයක් නේද? අන්සතු දෙයක් නේද කියලා. ඉතින් මේක විනේදාරින් වහන්සේලා නොයේ දෙනවා වහන්සේ වෙත ගිහින් විමසුවා. කිසි කෙනෙකුට විසඳ ගන්න බැරි වුණා. මොකද මේක දැන් අයිතිකාරයා කවුද කියලා දන්නේ නැහැනේ විශාල සංඝ සම්පාතයක් වෙච්ච අවස්ථාවක්. අද වාගේ මේ තින් දසදහස් ගණන් ඉතිතිස් දහස් ගණන් ඉතිතන් පෙරතෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ දැන් මහානකමරක ගන්නත් ඕනේ මේක විසඳ ගන්නත් ඕනේ බොහෝ තැන්වල බොහෝ තැන්වල ගිහිල්ලා සාකච්ඡා කළා පිළිතුරක් ලැබුණේ නැහැ ත්‍රිපිටක චූලාමය කියන ස්වාමීන් වහන්සේ උත්තර දීලා තියෙනවා ඇවැත්නි ඔබ වහන්සේ ගැන දුක් වෙන්න එපා. ඔබ වහන්සේ වාඩි වෙලා හිත සමාධියනවාද බලන්න. ඔබ වහන්සේගේ චිත්ත සමාධියට බාධාවක් නැත්නම් මේක අයිතිකාරය අද අපවත් වෙලා නම් බලන්න බෑනේ. නමුත් අන්තිමේදී මේ කීවරේ අයිතිකාරය සොයාගත්තා. හොයාගත්තන් පස්සේ විමසුවාම කියනවා මං ඔය පියවර වැටුණ දවසේම හිතින් අත්හැරියා. දැන් අයිතිකාරියක් නැති දෙයක් නේ. පංචකෝල වස්තුවක්. පංචකෝල පියවරය ගැනීමෙන් කිසිම ආපත්‍යක් වෙන්නේ නැහැ. නමුත් මොන්නාසේ හොරෙහිෙන් ගත නිසා දුක්කට ආපත්‍යක් වෙනවා. ඒක නේද? දුක්කට ආපත්‍යක්. ඊළඟට කාලය ගැන ඔව් කාලය කාලය කියන්නේ ඇත්ත වශයෙන් දැන් අර ලංකාව දුන්නත් අපි කියවනේ ඈත කාලයේ වටිනාකමට වඩා දැන් කාලේ වටිනාකම වැඩි කියලා. ඒ වගේ දැන් කීවරයක් වුණා, පාත්‍රයක් වුණා, වෙනත් ශ්‍රමණ පරිස්කාරයක් වුණා, කලින් කාලේ වටිනාකම අඩු වෙනවා වැඩි වෙනවා. දැන් මේ කාලෙන් ඉන්නේ වැඩි වෙනවා නේ. දැන් ඉස්සර සිවුරක මුදලට වඩා දැන් සිවුරක මුදල වටිනාකම වැඩි වෙනවා. එනිසා ඒ වටිනාකම තමන් ඒ බාර ගන්න කාලය අනුව තීරණය කරන්නට ඕන වස්තුවේ ප්‍රමාණය අනුව ආපස්සට නිමි කරගන්න. දේශේ සම්මා දේශේ දේශේ දැන් බුරුම රට, තායි රට, චීන රට, තවත් රට මේ ඉන්දුනීසියාව, වගේ තායිවාන, වියට්නාම් වගේ බෞද්ධ රටවල ශ්‍රී ලංකාවේ දැන් එකම භාණ්ඩේ වුණත් එක එක රටවල මිල ගණන් අඩු වැඩි කම් වෙනවා. එනිසා දේශේ යනු යම් දේශයකින් නම් මේ භාණ්ඩය ගත්තේ ධර්ගත්තේ ඒ දේශයට අනුව ඒ රටේ වටිනාකමට අනුව තමයි භාණ්ඩය මිලමීම කරලා ආපස්සේ පිළිච්ඡේ කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වටිනා අද්දෙසන් වටනාකම් වටනාකම් වටනාකම් ඉතින් අර පාදයක් හෝ පාදාරහ වස්තුවක් නේ. ඒ කියන්නේ වතුරක් පහක වටිනාකම හෝ වතුරක් පහ හෝ ඊට වැඩි ප්‍රමාණයක්. නිසා ඒ භාණ්ඩයේ වටිනාකම අනුව තමයි විනිශ්චය කරන්නේ. පරිභෝග පරිභෝග පරිභෝග පරිභෝග කියන්නේ කොයි වස්තුවක් උනත් ඒ වරාගේ පරිස්කාර හරි මේ ඇඳ පුටු ආදී දේවල් හරි සුවසන්තක දෙයක් පරිහරණය කිරීමේදී වටිනාකමින් භාගයක්ම අඩු වෙනවා. ඒ කදාච සම්මත ප්‍රමාණයක් තමයි යම් ප්‍රමාණ යම් පරිහරණය කළා නම් වරක් දෙකක් තුනක් හරි වටිනාකමේ භාගයක් අඩු වෙනවා. ඒ අනුව විනිශ්චය කරන්න තියෙනවා. එහෙනම් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනා සාමාන්‍යක අවශ්‍ය සංවිධායක වේවා කියා නොතබන ලද යම් භාණ්ඩයක් විශ්වාසග්‍රහණයෙන් ගත් කල විනයානුකූලව ආපත්තේ වෙන නොවන ආකාරය පහදා දෙන්න කියලා කියනවා. මොකද කියන්නේ? සංඝයාට අවශ්‍ය වුණොත් ගන්න කියලා හිතාගෙන යම්සේ දෙයක් එවැනි චේතනාවකින් තොරව තැන්පත් කරනවා. අවශ්‍ය සංඝයාට වේවා කියා නොතබන ලද යම් භාණ්ඩයක් විශ්වාසග්‍රහණයෙන් ගත් කල සිදුවෙන මේ ආපත් වෙනවද නැද්ද කියන එක පිළිබඳව ඔව් විශ්වාසග්‍රහණ අත්වාසියෙන් අන්තයන් දෙයක් පුද්ගලයා කරේ විශ්වාසග්‍රහණයෙන් ගැලීමෙන් කිසිම ආපත්‍යක් වන්නේ නැහැ කියලා දේශනාපාදී අර්ථ කතා කියනවා ඔව් යන්න බෑ අද එතනක් තියෙනවා තක සංඥාවෙන් තක සංඥාවෙන් ගන්න පුළුවන්. ඔව් ඔව්. ඒකෙන් තියෙනවා ඇත්තට මේ තමන්ගේ සිතේ තත්ත්වය අනුව බලන්නට ඕන. දැන් සෝරා පියාසින් මේක සානාසාවණයකට ගත්තනේ. ਉਹ සංසකයි. එක්ක උහුට බණු කියලා ගන්න ඕනේ. නැත්නම් නැත්නම් අහන්න ඕනේ මේ මිනිස්සු ওই කෙහෙල් කන ඔබගේද මගේද? එහෙම කිව්වොත් වැරදි. එමුනේ මෙයාගෙන් වචන ගන්න ඕනේ මේක ඔය එද මගේද. එයාට නැනව හඳුරන්නේ. හඳුරන් කරන්නේ කියන්නේ. ගන්න පුළුවන්. මොකද හඳුරන් කියලා කිව්වේ? ඒක රෝස්සේ ගන්නන්නේ. ඔව්. නම දිනකන් නැතෝ කරන්න කිව්වොත් සිදු වෙන්නේ අන්තක දෙයක් ගත්තා වෙනවා. එතකොට මේක අපි බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ දෙයක්. අද මේ චූරු දරාගෙන ඇවිල්ලා ආවාස පාසුකම් ලබාගෙන කුටියේ ඉන්න දේවල් අරගෙන. ඉතින් ඒ වගේ අවස්ථාවල් කොච්චරවත් තරම් දෙලැදෙනවා. නමුත් ඒ වෙලාවේවත් මොකද තවක කරන්න බෑ. මට මතකයි නාගද ස්වාමීන් වහන්සේ වැඩින්න කාලේ ආගන්තුක ජීවිත ධාරිණමත් ඇවිල්ලා කුටියක් තැනකට තුනා. මෙන්න බහුවක වාහනයක් ගෙනලා කුටියේ ජීවනය ඇතිරිලි පොත් තවත් දේවල් පිළිකර පාදලාගෙන යනවා. ආම්දුරු කියන්නේ ආම්දුර බලන්නේ. රැඳෙන්නේ. එහෙම අවස්ථාවකින් අපිට තියෙන්නේ දුර නිත්‍ය වේදනාව. ඈ? බලකුත් එහෙම කියන්න පුළුවන් බණ කියන්න පුළුවන්. ආමුදුරනේ ඒවා සංගීත දේවල්. ඒවා සංගීත දේවල් නේ. ඈ? ඔව් අවාමිකම අලාමිකම. ඔව්. ඒ කියන්නේ දැන් කරුණාවෙන් මෛත්‍රියෙන් නුවණින් කටයුතු කරන්න පුළුවන් අර කතා කරන්නේ. මේක සංගීත දේවල් සුදුසුද? ඒවත් එයා තේරුම් ගන්න ආහාර මම දෙලන්න අතවතෙන් අර සේනාසනයක් පරිහරණය කිරීමේදී වා ඒ වගේ දේවල් මොන පාණ්ඩ වෙනවා. ඒකත් මේ දැනගෙන හිටියාම පහසුයි. සංකරණ සමාසේ ඒකටම සම්බන්ධ කාරණය මෙය සංවිහාට වේවා කියා පදන ලද්දක්ද නැද්ද කියලා තීරණය කරන්නේ කොහොමද ගන්න විස්තුන් වහන්සේ කියලා අහනවා. ගරුභාණ්ඩ නම් සංඝයා තමයි. ගරුභාණ්ඩ කියනවානේ දැන් දැන් පුතුවට ඇතුළු පොත්කමෙත් අර කියලානේ සිතේලම මාත්‍ය භාණ්ඩ ඒ වගේම ජය භාණ්ඩ ඒ තමයි. තවත් ජාති 10ක් තියෙනවා. ලෝහ භාණ්ඩ ඈ ඔව් ඔව් සංඝ සංකේතයේ ගරු භාණ්ඩ වශයෙන් කියන සියල්ලම සංඝ කලාව නොකලාව සංඝයා උපේසා කියලා අමතින් කියන්න දෙයක් නැහැ. දෙවියන් සංදිකමයි. ඒවා පෞද්ගලික පරිහරණය පරිහරණය කරන්නේ తాවකාලික. අමත් සංඝයා උපේසා අනුයාතයි ඒ නිසා මම සංඥාවේදී අසාවකාලික පරිහරණය කරන මාතතු කරගන්න බෑ. මට අදිස්ථාන කළා තියාගන්න බෑ. දැන් මේ ඇතුලේ තියෙනවා මේ ඇතුලේ සංගිකයි. මට මේක පශ්චාත් කරගෙන කියලා අදිස්ථාන කරන් තියාගන්න බෑ. ඒ සංගික පරිහරණය පරිහරණය කරන්න ඕන. අන්න ඒක ඒ තමාට තේරුමක් නැත්නම් මේ සංගික දෙයද පෞද්ගලික දෙයද කියලා සංගික දෙයක් හැටියට පාවිච්චි කළොත් වටිනවා. එහෙමයි තමයි. තව ප්‍රශ්නයක් අහනවා සාමාන්‍ය වික්කෝන් වහන්සේලාගේ ගරු ලඝු භාණ්ඩ සොරොන් විසින් පැහැරගෙන ගියොත් එයට විනයානුකූලව ක්‍රියා කරන ආකාරය පහදා දෙන්න කියලා. දැන් අපේ නායක හම්බුත් ඇර ඒක නේද? ගරු භාණ්ඩ කියන එක කෙලෙකෙන් ගන්න. නමුත් ගරු භාණ්ඩ ගරු භාණ්ඩ උනත් ඒ ඒ චේතනාමයි තියෙන්න ඕනේ. දැන් ගරු බාහඳ වුණත් මට බෑනේ අනුපාරකණ යන දේ මේ සංකේතයේ කියලා උදුරන්නවට බෑ. කියන්න පුළුවන්. අර ඉතර කතාවක් තියෙන මිහිතනාවේ සම්දනායක ස්වාමීන් වහන්සේ කෙනෙකු මේ හොරු කණ්ඩායමක් 500ක් කරන් ඇවිල්ලා විසම්පූර්ණයෙන් ස්ථාන දේවල් පාරකණයක් දාන්න මිහිතලා. ඒක දැනගත්ත නායකවඳුර මොකද කරේ? කැපකාරවන්න කියලා හොඳට කන්න බොන්න නැති කරලා දුන්නා. එයා දැන්නේ මේ කොට ගින්නේ දෙලි දෙලි ඉඳාය. හොඳට කෑම බීම සංග්‍රහ කරලා පිටරට වැරියා. ඉතින් ඕක මේ අනුරාධපුර සංඝයායෙන් සමනයක් කළා. සමුන් නාකන මේ සංගිතේවල් ගිහියාට පරිභෝගයට දුන්නා නේ. ඉතින් ඒ නායක ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා ඒ හොරු ආයේ හිස්ථානේ තියෙන වටිනා භාණ්ඩ ඔක්කොම පැහැරගෙන යනවා. නමුත් මේ මම හොරුන්ට සංග්‍රහ කරපු දේවල් වල වටිනාකම මෙන්න මේ පළත කරන්වත් වටින් කරගන්න. ඒ පළත ඒක වඩා වටිනවා. සංඛ්‍යා කරලා බලන්න කියලා සංඝයාට අංගාධපුර සංඝයාට පිළිතුරු දීලා තියෙනවා. එතන සඳහන් වෙනවා මේ පුරාට උනත් ඒ වෙලාවේ ඕකේ හිත සතුටු කරන්න සංයකතයකින් සංග්‍රහ කරන්න පුළුවන්. අර සංඥා උදානි තිබුණේ ආල් පොල් දුරු නිරේකින් එතකොට අලපාරේ කොහොයරිය තිබුණානේ සංඥාට ප්‍රයෝජනෙට ඒවා මේ හදලා දුන්නේ කන්න බොන්නේ. අන්තිමේදී අංගාලපර වික්ෂෝ න්‍යාල වුණා. එතනින් නම් මේ හඳුර ඥානවන්තව කරපු දේ නිසා සංකේතයේ ආරක්ෂා වුණා කියලා. එහෙම නැත්නම් යම් විදිහකින් දැන් අද කාලේ බොහෝ ස්ථානවල වෙන සත්‍යයන් උදා වෙනවා ස්වාමීන් වහන්සේලා කියන විහාරස්ථානවල තියෙන දරු භාණ්ඩාලය යම් විදිහකින් සොරත හැරගත්තාම වික්‍රම වහන්සේලා පොලිසිය ගානකින් පැමිණිලි කරලා ඒ වගේ නීතිමය පියවරක් ගත්තොත් එවන් අවස්ථාවලදී ඒ වික්‍රම වහන්සේලාට ඒ රාජ්‍යනීතිය ක්‍රමයට ඒ සොරකම් කරපු බඩු නැවත පන්සලට විහාරයට ලැබුණොත් එතන විනයානුකූලව පිරිසිදු අපිරිසිදු බව ගැන සම්මාස අහන්නේ. අතවසෙන් මෙතෙන්දී අපි බොහොම සැලකිලිමත් වෙන්න ඕන. දැන් භික්ෂුන් වහන්සේට පුළුවන් මේ හොරු වලලා දෙන්න නෙමෙයි. හොරු දැනගත්තාට අපිට කියන්න බෑ මෙයා තමයි මේ පැරගත්තු කියලා. නමුත් අපට පොළුවන්නේ ආනාපානෙක පැමිණිල්ලක් කරන්න. ඒ කියන්නේ අපේ මේ තේනාසනයට හොර අත්වන්ගේ කරදර වෙනවා. දැනටත් මේ භාණ්ඩ වර්ගයක් ප්‍රතිගදාන ගිහින් තියෙනවා. ත්‍රිකාසේ සංඝයාගේ ආරක්ෂාව කළකා දෙන්න එතකොට රාජ්‍ය නීතිය හැටියට පොලිසිය විසින් සමාජ මේ රහස් පොලිසිය විසින් හරි හොරු හොයන්න පුළුවන්. හොරු බඩු හොයන්න පුළුවන්. අපි කියලා නෙමෙයි. ඉතින් අපට ආරක්ෂාව ඕනේ. ඒ ආරක්ෂාව නැන්තිමේදී ඒ ගාලේ පුරුෂයන් විසින් පොලිසිය විසින් ඔක්කොම හොරෝයි බඩුයි අල්ලගෙන ඉතල රාජසන්තය කරගත්තා. පොලිසියට ගන්නවන්නේ අපිට නෙමෙයි ඉතලා දෙන්නේ. රාජසන්තය කරලා සංඝයාගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මෙන්න මේ භාණ්ඩයේ පන්සලේ දේවල්ද ඒ ආරම්භයේ දේවල්ද? ඒකට තමන් හරියටම දන්නවනම් එතනම් මේ පන්සලේ තිබුණා කියන්න පුළුවන්. එහෙනම් ස්වාමීන් වහන්සේ මේක අපේ පන්සලට ගෙනියනවා. කිසිම වරදක් නැහැ. මොකද අපි ඉල්ලුවේ නැහැ. ඒක දැන් රාජසන්තකයි. පුරා සන්තකදී රාජසන්තක වුණා රාජසන්තකදී රාජ්‍ය රජ නියමයන්ව ඉතාලට බාර දෙනවා. විශේෂ දෙයක අකටයක් වන්නේ නැහැ. අද හොරු අල්ලා දෙන්නේ බඩු දෙන්න ගන්න අපි වැඩ කළොත් තමයි අපට අත්හැර දෙන්නේ. ලං කරගන්න ඕන. ඥානවිය නෑරි ධම්මනායි ස්වාමීන් අද මහාවංගතරන්නේ මට ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න. මගේ පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ තිරායි කුසලයි කියන එක දෙකක්ද එකක්ද? පළවෙනි ප්‍රශ්නේ. සතර පරාජිකාටයිද නේද? සතර හොඳයි එකක් මම කියන්නම්. සීලයි කුසලයයි දෙක එකක්ද දෙකක්. අනිත් එක තමයි මගේ දෙවෙනි ක්ලාසයේ මේ වර්තමාන කාර්ය වේකාරය. ඒ වර්තමාන කාලයේ දැන් සෝවාන් ඵලයට පත් වෙන හිටිනවා. සහතන වශයෙන් පත් පහල වෙලයි. කොළොන්න. මම දැනගෙන ඉන්නේ. එතකොට අනිත් එක තමයි මොනවාද මේ ධර්ම දේශනා කරනකොට මේකත් තැන් වල හැමෝම නෙමෙයි බොහොම උත්සාහයෙන් ධර්ම දේශනා කරනවා ධර්ම දේශනා කරනවා මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් දැකලා නිවන් දකින්න මේක වෙන්න අනෙදි වෙන්න තේරෙන දැන් හරිද <laughs> ඉතින් මෙන්න මේවා ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ මේ කතා කරේ පිටිකල සංඝ සභාවෙන් ආතර දෙනවා ඒක මේක සභාවට නෑ කියලා නෝස්ම වචනකින් කියන්නේ පළවෙනි කියව විනය කුසලයි දෙකක් දෙකක්ද කියලා. ඔව්. විනය කුසලයි කියලා දෙකක් නෑ කියන එක පිටින් කියනවා. ඔයා ගන්න ඕනේ නම් මං කියන්නම් අංගුත්තර නිකාය චතුත්ථ නිපාතේ පුඤ්ඤාභිසන්ද සූත්‍ර තුනක් තියෙනවා කියවන්න. සංයුත්ත නිකායේ මහා මාර්ගයේ තියෙන පුඤ්ඤාභිසන්ද වර්ගයේ සූත්‍ර හතරක් කියවන්න. දෙවෙනිකායේ ඉතිපස්සනේ සූත්‍රයේ චක්කරති සංගනාද සූත්‍රයේ පෙළාතුවාපේකා කියන්නේ එලීම ඉතිේම ගැටලුවක් නෑ තිනය කුසලයේ කියන්නේ එකක් කියන එක චක්කුදස්සේ පැහැදිලි වෙයි. ඊළඟ කාරණේ කියවනේ මොකද දෙවෙනි කාරණේ කියන්නේ? සෝවාන් සෝවාන් ආදි මානුපාල ඒක අපි විසඳන්න අවශ්‍ය නැහැ අපේ ආශ්‍රිතුන් වහන්සේක ත්‍ුතිපරිසන්දි දෙක විසඳලා වෙයි. උද්‍යනයාගේ ත්‍ුතිපරිසන්දි දෙක විසඳලා දෙයි සෝවාන් වෙලා නම් දුගතියට යන්නේ නැහැ. ආත්මහතක් සුගතියකින්දී රහත් වෙනවා. රහත් වුණා නම් ප්‍රතිසන්දියක් නැහැ. ඉතින් ඒ අත්යන්ද එසේ වේවා කියලා අපි මෛත්‍රී කරමු. අවුනේ. ඊළඟ එක මොකද කියන්නේ මේ ධර්ම දේශනා. ආ මෛත්‍රී. ඉතින් කැමති කෙනෙක් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රාර්ථනා කළාට කිසි වරදක් නැහැ. ඉතින් යම් කෙනෙක් සංසාර බය දැනගෙන අද සීලය සමාධිය ප්‍රඥාව වඩලා මාර්ගඵල ලබන්න උත්සාහ කළොත් සාදු කියන අනුමෝදන් වෙනවා. අවසරයි සම්මාස තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන යම් උපසපන් වික්ෂුන් වහන්සේනම පාරාධිකාවෝ පසු කලක් ගත වේ සාමණේර වේ පසුව නිවැරදිව ධම්මක ගමන් කරයි පාරාධිකාවෝ දින සිට සාමණේර වෙන දින දක්වා වූ කාලය තුන සිල්වතුන්ගෙන් වැඳුම් පිදුම් ලැබීම සංඝ කර්මවලට සහභාගී වීම ආදී නිසා හිදවෝ කර්මයන්නේ ප්‍රතිවිපාක ලැබෙනවා ලැබෙනවා නේද කියන ප්‍රශ්නය අහන්නේ. ඒ උපසම්පදා විස්සෝනාස්නා පාරාධිකවණගෙන් පස්සේ කාලයක් ගත වෙලා ඊට පස්සේ සාමණේර වෙනවා. ඒ පරාජිකාට පස්සේ භික්ෂුව Taman දන්නවද පරාජිකා වුණාද? එහෙමයි දැනගෙන සාමණේර වෙනවා. එළියම තේය සංවාසක. එහෙමයි. එළියම තේය සංවාසක. ලෝකද බුදුරු දහසක් බුදුනක් නැවත පරිපූර්ණ ලැබෙන්නේ. ඒතරම් භයානක සිද්ධියක් තමයි යෝහමේ අනරහා සම්තෝ අරහං පටිජානති. යෝරෝ සබ්බං මුතේ ලෝකේ ඒසකෝ වසලාභම. ඒක භාත්ම පහක් ක්‍රියාවක්. කාරානිකා පාළි අට කතාව කියන පංච මහා සොරු සොරු පස්සේ තියෙනව නේද? ඒක තියෙන්නේ හතරවෙනි පරාජිකාව කියන්නේ. ඔරු කස්නාමෙන් පස්වෙනියා කියන්නේ තමන් ධ්‍යානයක් නැතිව ධ්‍යානලාභී අධිඥාන නැතිව අධිඥාලාභී තමා තෝවාන් නොවේ මාර්ගඵල නොලබා රහත් නොවේ අරියත්ේ ප්‍රතිඥා කරනවා. ලෝකේ ඉන්න මහා හොරු කස්නාමෙන් බරපතලම හොරකම ඒකයි කියන්නේ. එනිසා දැන් පරාජිකාව වෙනවා තමන් දැන දැන සංඝයාගේ වැඳුම් පිටුම් ලැබීම එවැගේම අනිකුත් ආගමික කටයුතු වල මේ අවස්ථාවට සහභාගී වීම පෙළේ සංවාද ගැනීමට වැටෙනවා කර්මයේ බරපතල කර්මයක් වෙනවා දෙවනෝ සාමනීරවි ගුණ ධර්ම පුරාගෙන කටයුතු කළොත් ඊට පස්සේ සුබ සංඛ්‍යාත ජීවිතයකට පත් වෙනවාද ඔව් සුද්ධියටපත් වුණා නම් දැන් ඒ හතරෙනි පරාජිකාණ තියෙනවනේ විසුද්ධාසෙක්කෝ කියලා. තමන් පිරිසුදු භාගපත් වෙනවා සාමනීර භූමියටපත් වෙලා හරි ජී භාගපත් වෙලා හරි සිල් පුරනවා ගුණ පුරනවා සමථේපසනා වඩනවා. ඒ අනුව හොත සුගති මඟ නිවන් මඟට බාධාවක් නෑ කියලා සඳහන් වෙනවා. තව ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා කියන්නේ වර්තමානයේ බොහෝ විද්‍යුත් සංඝයා සංඝසතු වස්තු විකුණනු ලබනවා. එවිට එම භික්ෂුව පරාජිකා වේද කියන ප්‍රශ්නය. සැබැයි මේක තේය සංවාද මේ තේය සංකාත වැටෙන්නේ මත්නිකාද සංඝසතු දෙය තමන් සතු දෙයක් කියලා හිතාන කරලා තියෙනවා. ඒක බණ්ඩ දෙය ගණයට වැටෙනවා. ඒ කියන්නේ සංඥාගේ දෙයක් සමා පරිහරණය සඳහා මිල කරා නම් මෙතන පළමුවෙන් ඇති වෙන අර කය වික්‍රියාපතිය ඊටපස්සේ ඇති වෙනවා බන්න දෙය සංඥාගේ දෙයක් සමාසහ සංකල්ප කරගැනීමෙන් සමාසතුගෙන හිතන හිතාගෙන ඉතලා තියෙන්නේ ඒ නිසා බන්න දෙය වෙන සංඥාට ගෙවන්න ඕනේ ගෙවන්න නැතුව හේතුවක් දැන දැන ඒ ප්‍රමාණයට ආපත්‍ය බරපතල එහෙනම් සංඝයා වෙනුවෙන් සංඝයාගේ දෙයක් සඳහා ඊළඟ විහාරාරාම සංවර්ධන කටයුතු සඳහා එවැනි ආකාරයකින් සිදු වෙනවා නම් සංඝයා ඒ කියන්නේ මුදල් කර ලැබෙන. එහෙමයි. අත්වාසයෙන් මෙතන සඳහන් වෙනවා සංගිකදේ මේ කිසිසේ නිල මුදල් බාට පරිවර්තනය නොකළ යුතුයි කියලා. ගරු භාණ්ඩ. දෙලියෙම ඒක බරපතල ආපත්‍යයකට හේතුවක් වෙනවා. ඒ කියන්නේ බලහත්කාර කමින් සංඝයාගේදී මුදල් වලට පරිවර්තනය කළා සංගිකදේ ගොඩනගනවා. ඉතින් විසුණු වහන්සේ මුදල් පරිහරණය කළා නම් ඒක පස්සා ධර්මයන් තමයි ගොඩනැගිල්ල පවා අකටයි කියන්නේ. දැන් දැන් මේ ශාලාවක් හදුවා නම් භික්ෂුන් වහන්සේ මුඛයාතේ මුදල් පරිහරණය කරමින් ඉඳලා භික්ෂු භික්ෂුණී දෙකමාන සාමණේර සාමණේරේ පස්දා සමුදයක් පස්දා ධර්මයන්ටම පරිභෝගන වාදයක් ගන්න ආපත්‍ය වෙනවා. ඒක බොහොම පරිවර්තනයෙන් දොන කාරණයක් තමයි. එවැනි භාවන පිළිබඳව සංඥාක විනයානුකූල ක්‍රමයක් තියෙනවද එසේනම් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා ඊළඟට ප්‍රශ්නයක් නැගෙනවා. අත් වශයෙන් ඒකට බුද්ධ වචනේ සඳහන් වෙන්නේ භාවර දෙයට භාවර දෙයක් පරිවර්තනය කරන්න පුළුවන්. දැන් අපි හිතමු මේ ස්ථානයේ තියෙන ලොකු මණික් ගලක්. මේ මණික් ගලේ වටාකම අද කාලේ ඇදී ලක්ෂ කෝටි ගණන් වෙන්න පුළුවන්. දායක කෙනෙකුට කියන්න පුළුවන් මෙන්න මේක මේ වස්තුව ගරු භාණ්ඩයක්. මේ ගරු භාණ්ඩයේ සම්දික භූමියේ තියෙන එක මේකෙන් මේ විදිහේ ගොඩනැගෙන්නක් කළොත් හොඳයි. ඉතිස්තාවරයි. ඒ වගේ ස්ථාන මේකට භාණ්ඩයෙන් භාණ්ඩේ පරිවර්තනය කරන්න කරවන්න පුළුවන් කට හැටියට. දැන් ඉදමක් වුණත් දැන් සමාජයට ගමන ඇද්දේ සංගයට ඉදමක් තියෙනවා. සංඝයාට ඒක අගෝචරයි. එමනම් මේක සුදුසු කෙනෙකු ලවා සාකච්ඡා කරනවා සාකච්ඡා කිරීමේදී විනය නීතියක් තියෙනවා ඔහු කැපකරු කෙනෙක් කරගන්න කියලා ඉස්සර වෙලා. යම් කිසි මුදලාලි කෙනෙක් ඉන්නවා ඕට මේ ඔහුගේ ඉඩමකට මේ ඉඩම මාරු කරන්න ඕනේ. මාරු කරන්න ඉස්සර කරන්න ඕනේ ප්‍රතිඥාවක් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මම සංඝයාගේ අපේ කාර්කයක් බව පිළිගන්න මැනව කියලා ඔහු ලවා කියවන්නට ඕනේ. ගන්න නැති කෙනෙක් නම් කියවන්නට ඕන. ඊට පස්සේ ඒ සංඝයාට අගෝචර ඉදම මාර්ගවල ගෝචර ඉදමක් ඔහුගෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේ පාවර දෙයකට පාවර දෙයක් මාර්ග කරවන්න පුළුවන් සැප හැටියට. ඒක තියෙන්නේ සංඥාගේ සාකච්ඡා කරලා සංඥාට සාතනකට බාර දෙන්න. අවසරයි සමන්ත උපසම්පදා භික්ෂුවකට ගඟේ තිබෙන වැලි බෝධියටගෙන දැමීම ආපස්සයකට හේතුවක් වේද? කියලා ප්‍රශ්නයක් අහන තවත් එකක් තියෙනවා වෙනත් විහාරස්ථානයකට අයත් දායක පවුලක් හිතවත් කරගෙන තම විහාරස්ථානයට ගැනීම උපසම්පදා භික්ෂුවකට ආපත්‍යක් වේදති. ගංගේ වැලිය රාජසන්තකයි. එමන රජතුමාගෙන් කියන්නේ ප්‍රදේශ භාර නිගාර කෙනෙකුගෙන් ඒක අවසර ගන්න ඕන. අවසර ගන්න ගන්න පුළුවන් තියමුත්තා මේ වැලිය ගොඩ ගන්න පුළුවන් ඒ රාජ නියමයට කැමැත්ත ලබා. ඈ ඔව් ඒක එහෙම තමයි. ඒක වතුරේ තියෙන වැලි මේ වැලි පෑදිනවා හරි පෑදිච්ච නැති වැලි හරි ඒක රාජසන්තකයි. අපතයි කියන්නේ ඒක ඕනේ සත්‍යසංගයෙන් කියන්නේ ප්‍රදේශ බාහිර නිදාරේ කෙනෙකුගෙන් අවසර ගන්න ඕනේ. අනිත් කාරණා සැකන නැතන සැකන ඒක තියාද භූතගාම වර්ගයේ තියෙන ශික්ෂාපදයනවා කියනවා අරහත් වෙන වර්ගයේ ශික්ෂාපදයනවා දෙන්න පුළුවන්. එහෙනම් අනිත් එක සාමාන්‍යයෙන් දැන් මේ විහාරස්ථානයේ නදායක පවුලක් වෙනත් විහාරස්ථානයක ස්වාමීනාන්සලා මේ දායකත්වයට ගැනීම සිදුවෙනවා. අත්‍යවශ්‍යයෙන් මෙහෙම අවස්ථාවක් කොච්චරවත් සිද්ධ වෙන්න පුළුවන්. මොකද යම් කිසි විහාරස්ථානයක ඉන්න ස්වාමින්වහන්සේ කෙරෙහි පැහැදීමක් නැහැ. පැහැදීමක් නැතුව ඒ දායකව තව කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් ආශ්‍රයයට වැටෙනවා. ඒක දායකයන් කැමැත්තෙන් නිත්‍යද කරන්නේ තමන් ගෙනගත නෙමෙයිනේ. දායකයන් කැමැත්තෙන් ඒ ඇත්තන්ද ඒ පන්සලේ පාවෙලා මිතුරාක් වශයෙන් මම කියන්න මම ගල්දුවෙන්නේ කාලේ මියට අවුරුදු 1කට වගේ ඉස්සර පන්සලටම අල්ලපු ඉරෙමි පන්සලේම දායක සභාවේ සභාපති කලිකරුණ පන්සලිය අම්බුදේශේ මොකටද කලේ කරුණේ සභාපති පිළිවෙම අරක්කු ගොනවා. ආ මහත්යා බොහෝම මහත් ජීවිතේට අරක්කු ගොන්නේ නැහැ. පස්සන් ගොන්නේ නැහැ. යා කලේ කියලා නගාදුව ආරණ්‍යට එන්න පටන් ගත්තා. අපි කියලා නෙමෙයි. ඊට පස්සේ ඒ ගෙදර මරණයක් වුණා. මරණයට ගමේ පන්සලේ ආගුරු එන්නේ නැහැ. තරහ ගන්න එන්නේ නැහැ. ඉතින් අපේ ගරු ආචාර්යයන් වහන්සේට ආරාධනා කරාම ඉතින් මට නියම කළා ඉතින් මේක පින්දීලා මේ බුද්ධාන කටයුතු වලට උපකාර වෙන්න කියලා. ඉතින් අපි ගියා. ගියාට පස්සේ පන්සලේ ආඳුර අපේ ගරු ස්වාමීන් වහන්සේට පරයකට චෝදනාවක් කළා කියලා. ඇයි මගේ පන්සලේ ගොතුරු ගාමේ මිනිස්සුන් මේ මරණයට ආවේ කියලා. පස්සේ අපේ ගරු ස්වාමීන් වහන්සේ දායකතුමා ගෙන්නවා. ගෙන්නලා ඒ පිටියක් වෙන්නලා මහත්වෝ. මහත්යා සභාපතිත්වයෙන් ඉන්න පන්සලනේ. ඒ පන්සලට ගිහින් මේ හාමුදුරන්ට කාරණේ කියන්නේ. ස්වාමීන් වහන්සේගේ වැරද්ද නිසා මම ඈත් වුණා. ස්වාමීන් වහන්සේ වැරද්ද නිමිත්තේ කරන්නේ නැද්ද? කරන්නේ නැත්නම් මම හැමවත් සභාපතිකම ඇතුළේ 10 පස්සේ දානවා. සතේ දිහට කරා. නැත්නම් නිකරුණේ හාමුදුරන් හිතේ කටකසි පාල අකුසල් වෙනවා. දයද කුමාරකත් යම් යම් දෝෂාරෝපණ ලක් වෙනවා. අන්තිමේදී සියල්ල විසඳුණා. ඒ වාගේ දැන් සමහර විට සංඝ සංඝයා වහන්සේගේ අඩපාඩුකම් නිසා දායක වෙනවා නම් අපතේ ගැන කරන්න දෙයක් නැහැ. නමුත් Taman පොළඹ වල ඔය ප්‍රයත්න දෙපා ඔය පන්සලට යන්න දෙපා හඳුරු දුස්සීලා හේතෙන්ද කිව්වොත් ඒක වැරදි. ඒක වැරදි ඒක සම්පූර්ණයෙන් පැහැරගන්නීම. අර කුල මච්චරයේ කියන ගණයටත් වෙන්න පුළුවන්. ඉනිසයකට කිසිසේත් බුදුන් වහන්සේ නොකළ යුතු ක්‍රියාවක් කියලා මම නම් එලා දකිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ යම් කිසි සාමණේර හිමි නමක් සමාලංග මුදල් සබාගෙන උපසම්පදාවට පත්ව හොත් උපසම්පදාව පිළිතනවාද මේ පිළිබඳව විස්තරාත්මකව කරුණාවෙන් පහදා දෙන සේක්වා. මේ ප්‍රශ්නයක් ඉදිරිපත්. මේ ප්‍රශ්නය ගැන අපේ ලාව්‍ය ඥානන්නේ සාකච්ඡාවක් ඇති වුණා මීට වසර 10කට ඉස්සර. හේතුව වෙන සේනාසනයක උපසම්පන්න විදේශ කෙනෙක් වන්නා අතනමක් අපි ළඟට ආවා. ගල්දුව ඉන්නකොට. ගල්දුව මූලස්ථානයේ ඉන්නකොට. උන්වහන්සේ සාමනීරව මුදල් පාවිච්චි කළා. එහෙම කියන්නේ උපසම්පදා කරලා තියෙනවා. ඊට පස්සේ සම්මාසලා සාකච්ඡා කළා. ඒ උපසම්පදා වෙන්න ඉස්සර මුදල් අත්හැරියේ නැද්ද? සමාසතු තමන්ගේ කුටිය හරි අතේ සාක්කුවේ හරි බැංකු පාස්පෝර්තේ හරි තියෙනවා නම් මේ මුදල් අත්හැරියේ නැද්ද? අත්හැරියේ නැහැ. එතකොට ඊළඟට උපසම්පදාට පෙරාටුව සිල් අනුත්‍යාගය කරනවානේ බෝසෙන් නොකර කරන්නේ එතකොට බොරුවක් කියවනා නේද? ඉතින් ජාතුරු කරජද ප්‍රතිග්‍රහණ වේරමණී කියන බොරුවක් නේද? ඒ තමා ළඟ තියෙනවා මුදල්. බොරුව කියනකොට දැන් මුදල් පාවිච්චි කළ නිසා ශික්ෂාපද 10 කැඩලා තිබුණේ කලින්. බොරුව කියනකොට උපාධ්‍යයන් වහන්සේගෙන් ලැබිච්ච මහානකම සම්පූර්ණයෙන් අවසයි. විතරනේ බින්දෙනවා. පෙරවන් සරණ යාම නෙමෙයි උපාධ්‍යාන වාසකෙන් ලැබුණොත් එතරනේ බින්දෙනවා. ඒතකොට මහානකම නැහැ පරාජිකයි සාමනේ භාවය. තුන්වාසේ උපසම්පදා වෙනකොට හිතන්නේ නැහැ. එතන කියනවානේ කර්ම වාසික කියන්නේ කොහොමද? අයන්තේ නාගෝ හරි අයන්තේ තීස්සෝ හරි නමක් නමක් කියනවනේ තමයි අයන් ධම්ම රාක්ෂිතෝ හරි එතකොට ඒ නමට අදාළව මහානකමක් සාමනෙරි භූමිය තිබුණේ නැහැ. එමනම් උපසම්පදා කර්මවාක්‍ය කියවා කියලා මහානකම පිළිසන්නේ නැහැ. තේන කාරණේ සවිස්තරව ප්‍රකාශ වුණා ඒ විනිශ්චයේදී. පස්සේ විදේශික භික්ෂුන් වහන්සේ උපසම්පදා ප්‍රතිච්ඡේ පුතල අමතෙන් උපසම්පදාව ගත්තා. දැන් අවුරුදු 10කව 12 කාලෙ තිබුණේ. දැන් හොඳ දෙන්නේ. දැන් අපි ළඟ නෑ මේ දවස්වල දෙනිතේ නාත නිරුදිය තුන්දොල තුන්දොල කියලා තැනකට මතුගම පැත්තේ. මම මේ කියන්නේ ගියේ පසුගිය කාලේ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ස්වාමීන් වහන්සේ කිරියේ මම ওই ප්‍රශ්නය අහවා. ස්වාමීන් වහන්සේ බොහොම සංවේග වුණා. මොකද කාරණේ මේ අද කාලේ කිසිම සැකයක් බයක් නැතුව සාමනීර භූමියේ පටන් මුදල් පාවිච්චි කරනවා. මෙදෙතනක් කියන්නම් මේත වතර 18කට ඉස්සර ඒ කියන්නේ 93 අවුරුද්දේදී ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ නියෝගයෙන් මිහිඳු ජයන්තිය කියන වර්ෂයක් වෙන් කරගත්ත මතක ඇතිනේ මිහිඳු ජයන්තිය. මිහිඳු ජයන්තියට භික්ෂුන් වහන්සේලා 2300ක් වහනකරනද යෙම කළා. ඔය කාලේ සාමණේර පුහුණුව කරන්න කියලා අපේ වචනා හඳුරගෙන කොට අපවත් වුණානේ. බාහිරයක් තියෙන වාහනේ ඩ්‍රයිවර් මින්ද කියලා මේ අනුරාධපුර පාරේ ඔය අතරතුර අපේ යෝගාත්ම ශාස්ත්‍රාවට ලියලා තිබුණා බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා කොම්පල පොදකොත් එක්ක අපේ මේ වාක්‍යය තුළ පැහැදිලි වෙච්ච සාමනීර සංකලන යවන්න කියලා. ඔක්කොම මන් ළඟ තියෙන්නේ මම ඒ සංකලන ඇරියා 63 දෙනෙක්. ඒ වර්ෂ 63 දෙනෙක් වැඩලා තිබුණා. පස්සේ නැවත නිවේදනයක් කරනවා ප්‍රෝමකොලේ වල ඇති මේව අත්සන් කරලා පුරවලා එවන්න. මම ලියලා ඇරිය මේක අපට අවශ්‍ය නැහැ නිසා එවන්නේ නැහැ. නැවත කියනවා මහානායක ස්වාමීන් වහන්සේලා එක සාකච්ඡා කරලායි මේ කටයුත්ත මේ ජනාධිපතිතුමාගේ නියෝගයෙන් සිදු කරන්නේ ඉක්මනින්ම මේක පොරවලා යවන්න කියලා. පස්සේ මම පැහැදිලි කරා මොකක්ද මේ කොහොමකල වලින් කරන්නේ ඒ වර්ෂයේ පැවිදි වෙච්ච සියලුම සාමණේරවරුන්ට බැංකු පාස් පොතක අඩුම ගානේ රුපියල් 10000ක් තැන්පත් කරන්න ඕනේ. සාමණේර නමකේ නමින් පාස් පොත තියෙන්නට ඕනේ. ආචාර්යයන් වහන්සේ ඒකේ පොලී අරගෙන ඒ සාමණේර නමගේ සූපසේ සහ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කරන්න ඕනේ. ඒකයි කොම්කොලෝලියම් දුකරවල යවන්න කියලා තිබුණ කාරණේ. පස්සේ මම ඉතින් කර්ම කීපයක් ලියලා කර්ම 12ක්ම සඳහන් කළා. සාමනීර නමකගේ සන්තකව දන්තුපාස්වතේ හරි අතේ හරි සිය සන්තකව මුදලක් තියෙනවා නම් ශික්ෂාපද 10ම බිඳිලා. ඊළඟට උන්වහන්සේ දඬුවම් ලැබිය යුතු වරදක්. ඊළඟට නැවත නැවත සති දෙකෙන් දෙකට පොයට පොයට සිල් ගන්නවා බොහෝ තෙයි. අපේ ආරණ්‍යවල හරියට පොයට උපසම්මේ උපෝසක දවස තෙල් පිහිට පිළිතු කරනවා. එතකොට ඔහු බොරුවක් කියවට කියනවා. ඒ කියන්නේ ජාතක රූපරජිත ප්‍රතිග්‍රහණය කරමින් නොකරනවා කියලා කියනවා. දෙලියෙම පාරාජිකයි. ඉතින් උන්වහන්සේ අවුරුදු 10ක් ගිහින් මුචි අවුරුද්දක් දැන් වාසජිත පිළිල උපසම්පදා කරනවා. තමන් හිතන්නේ මම උපසම්පදායි. උනාසයෙන් වැඩි ප්‍රතිපාලනයෙන් මෙයට උපසම්පදයි. ඉතින් මේ උපසම්පදාන අවුරුදු 10ක් 12ක් තේර බාටපත් වෙලා ගෝලුව මහාන කරනවා. ඒතකොට ගුරුවරයා කරන්නේ මහානකම මහාන වෙන සාමණේර අත්කණ්ඩක් මහානකම නැහැ. එනිසා අපි මේ ආරණ්‍ය ගත වෙලා වනගත වෙලා දුකතේ රක්නා ප්‍රතිපත්තින බාධා නොකරනු කියලා කෙලින්ම ලියුවා. පස්සේ අන්තම් ඒක වැළකුණා. වැළකීලා සාමණේර වරුන්ට ශාසනාව කරන පොතක් බැගින් දුන්නා කියලා ආරංචි අපි ඒකවත් ගත්තේ නැහැ. ඒ කර්මත අපේ රජේ අද බොහෝම දුර්වලයි ගැනීම. විනය දන්නේ නැති නිසා ශාසනය පිරිහලා දානවා. දැන් මේ සැරේ මතාරංචි වුණ සාමාන්‍ය නිකායේ උපසම්පදා භූමි උපසම්පදායලා සීමා මාලයෙන් ගොඩ යන සීලවම නවක භික්ෂුන් වහන්සේලාට පරිත්‍යාග කළ තියෙන පූජාවක් මොනවාද? පැයෙන් මුදල්. මුදල් කියන්නේ මොනවා කරන් අවාසනාවන්ත සිද්ධියක්. අපි මොනවා කියන්නේ නැහැ. නමුත් අපි බොහෝ ප්‍රවේශම් වෙනවා. ඒ කියන්නේ සංසාර දුකෙන් අපි මුදී නිවන්ව ලබන්න නම් කාලානුරූපව ශික්ෂාපද රැකෙන්න බෑ. කාලානුරූපව ශික්ෂාපද රැකෙනා නම් අපේ ශාස්ත්‍රඥාන්සේ කාලයයි. කාලේ නම් කාලයට අනුව සතර පායට යන්න වෙනවා. අපේ ශාස්ත්‍රඥ වහන්සේ සරුවඥන් වහන්සේ නම් ඒ සරුවඥන් වහන්සේ විධාන කළ ශික්ෂාපද ජීවිතයේ දෙවෙනි කොට ශික්ෂාපදයේ පළවෙනි තැන කියලා සැපෙන්නට ඕන. එසේනම් සම්බුද්ධ ශාසනය රැකෙනවා තමන්ගේ සතර ගමන කෙට වෙලා නිවන සමීප වෙනවා. ඇත්ත ඇත්ත ඒක නේද මහා නායක අඳුරු කියලා නේද කරා කියන්නේ. ඒක. අතවත්නේ. ඕ. ඒක ඒක. ජනාධිපතිතුමා දන්නේ නැහැ නේද? අවුරුදු සාරාංශය. ප්‍රශ්න රාශියක් තියෙනවා. කාල වේලාව අනුව අපි ස්වාමීන් වහන්සේ අවසර පතන එයාට පිළිතුරු සංඝ සතුව තිබෙන පරිස්කාර ආදී අපලෝකන කර්මය නොකර පරිහරණය කිරීම හා අන්සතු කිරීම තුලින් පාරාධිකාවට පත්වන්නේද නැතහොත් බන්න දෙයවන්නේද සිදුවෙන ආපත්‍ය පහදාගෙන සේක්වා අතවසින් බණ්ඩ දෙය වෙන්නේ තෙය චිත්තයක් නැතුව ඒවා බෙදා හදා දුන්නොත් අපලෝකණය නොකර ඔබ සමාන්ගේ කැමැත්තට අනුව බෙදා අදා දෙනවා. එතන පොරසොර සිතක් නැහැ. මේ මට පුළුවන් මම තමයි ප්‍රධානය කියලා කරනවනේ. සොරසිතින් ගන්නවා නම් තමයි දෙලින්ම මේ අත වශයෙන් අර ප්‍රමාණය යන වටනාකම අනුව පරාජිතාවෙන්නේ. ඒ හැර බණ්ඩ දෙය වෙන්නේ අර විදිහේ සංකේතයේ සමාන්ගේ සේකමැත්තෙන් අනුන්ට දීම නිසා ඒක පෞද්ගලික බාට පත්ති කියන වර්ග නිසා බද්ධ දෙවියයි. කාලනීමයක් නොමැතිව යන සොරකමක් කිරීමට අනදී. වසර ගණනාවක් ගත වී එම සොරකම ඒ කාන්තේම සිදුවන්නේ නම් එම අනදොන් දික්කුව යටතේ ඉන් පසුව පැවිදි උපසම්පදාව ලබන්න හොට පැවිදි උපසම්පදාව පිහිටනවාද? සාම දෙකෙනෙන් දැනදෙන්නේ උදාන් ලැබූ එක්කෙන අනිවාර්යෙන් එක ගන්නවමයි. ඒකවට අසතාදක වශයෙන් වික්කුවට පරාජිකයි. වාන්දේ ප්‍රමාණය හැටියට. ඉතින් උන්වහන්සේ පරාජිකා වෙලා ඉඳගෙන උපාධ්‍යාය දුරේ ඉඳගෙන උපසම්පදා මාලකේ උපසම්පදා විදේ කර්ම කරේ. උපාධ්‍යායන් වහන්සේ පරාජිකයි. හැබැයි අනිත් වික්කුන් වහන්සේලා දන්නේ නැහැ. අනිත් වික්කුන් වහන්සේලා දන්නේ නැහැ උන්වහන්සේ පරාජිකයි කියලා. එතකොට මේ අහන්නේ උපසම්පදාව ලබන අපේක්ෂක නමට උපසම්පදා පිහිටනවාද කියලා. කොහොමද සංඥාවේ ඉගෙනගන්නේ? අත්වාසයෙන් උපාධ්‍යායන් වහන්සේ පාරාජිකා වුණාට ඝන පූර්ණයේ හිටියනම් ඊට වැඩි සංගපිරිත ඝන පූර්ණයේ පරිපූර්ණ නිසා උපසම්පදා පිහිටනවා අපේක්ෂක නමට. හැබැයි එකක් තියෙනවා ඒ උපාධ්‍යයන් වහන්සේගේ සීලය අපිරිසුදු බව ඒ පිරිසේ සංඝ පිරිසේ එක නමක් හරි දැනගෙන හිටියනම් කර්මයේ වර්ග කර්ම වෙනවා. උපසම්පදා පිළිතන්නේ කෝපිය වෙනවා. හේතුව දැන් එක නමක් හිතනවා උපාධ්‍යයන් වහන්සේ අපිරිසුදුයි. උනාට දන්නවා. උපාධ්‍යයන් වහන්සේ කලකන්නේ නැහැ උනාට තමන් අපිරිසුදුව ඉන්නවා. එක නමක් හරි දෙනමක් හරි කීප නමක් හරි ගන්නවනම් මේ තන මේ සම්මේශ්වර උපාධ්‍යාන වහන්සේ අනුකත අපිරිසුදුයි කියලා ඒ වගේ මේ කර්ම වර්ග කර්ම වෙනවා. එතකොට මේ උපසම්පදා කර්මනේ කෝපයයි. පිළිෙන්නේ. මේක වැඩගත් වෙන එක අර්ථ කතාවේ කියනවා උපාධ්‍යාන වහන්සේ අපිරිසුදුයි අනිත් කවුරුත් දන්නේ නැහැ. නමුත් ගන්න පෝරණයට ඉන්නා සංඥානම් සංඥානමේ උපසම්පදා දෙන්නේ. උපාධ්‍යාන වාසකේ නම කියවට සංඥාන්නේ භාරේ. එනිසා උපසම්පදාව පිළිතන. එතනම කරේ සංඥා ප්‍රතිසුදු බව හිතේ තිබුණා නම් වර්ණ කර්ම වීමෙන් කර්ම කෝපී වෙනවා. ජීව වෙනවන් අවස්ථයි මා සම්මානකේ ජීවා වෙනවා කියන එකයි බණ්ඩ දෙය වෙනවා කියන එකයි දෙකේම අර්ථය එක. දෙකේම අර්ථය එකයි. ජීවා කියන්නේ බණ්ඩ දෙය කියන්නේ ඒකම. සත්‍යම ජීවා කියලා දෙකකින් කියලා. සම්පදා පිළිතනවා නේද? පිළිතනවා පිළිතනවා. දැන් කර්මවාදී කියන දෙන්නගෙන් කෙනෙක් හරි දෙන්න හරි පරාජි කරලා හිටියොත් ඒක තමයි ඒ කර්මවාදී කිව්වත් ඒක ප්‍රශ්නෙකුත් නෑ. නමුත් එතන කියන්නේ සංඝයා සාමග්‍රද කියලා බලන්න ඕන. සංඝයා ඒකාත්මිකද? ඝන පූර්ණේ ඉන්නවද? ඝන පූර්ණේ ඉන්නවා. නමුත් අපිරිසුදු වික්‍රෝන් ගැන අපිරිසුදු බව දන්නවා දැනිටයි. දන්නවා නම් අසාමග්‍රී මෙතන වර්ග කර්ම තියෙනවා. ඒකට කෝ කියන්නේ. ඒක ලම්බ පිටනවා. ඔව්. හිතන්නේ නැහැ. හිතන්නේ නැහැ. හිතන්නේ. හරි හරි. තා මොනවද ප්‍රශ්න ගොඩක් තියෙනවද බලන්න. හදේ සතු එහෙත් ආයතන අවසරයේ ඇති ඉඩම් වල සමාවිතින් සිත වූ ගස්හාදිය අනවසරයෙන් ස්ථානයේම දියුණුව සඳහා ප්‍රයෝජනය ගැනීම සුදුසුද? <laughs> රජයේ සතු ඉදමක තමන් වගා කරන මොනාරි ඉස්තාවර ගස් කල්පවන්ද ගස්නේ එහෙනම් දවස සඳහා දැන් මහෝගනි වගේ දේවල් ඉක්මනින් යවිලා ගස් ගන්න පුළුවන් ඒකවන් ඒතකොට මොකද වෙන්නේ කියලා අහනවා එතන තියෙන අයිතිකාරයාට 10න් එකක් අයිති ඉදම අයිතිකාරයාට ගහෙන් ප්‍රමාණයෙන් වටිනාකමෙන් 10න් එකක් අයිති. අනිත් 10 අනිත් 9න් වගා කර එකනට ගන්න පුළුවන්. එහෙමනම් එතෙන්දී රජයට කියන්න ඕනේ. දැන් අපි ඉන්න සමහර ආරණ්‍ය වල තියෙන තාක්ෂිකවන. තාක්ෂිකවන නිසා අපිට කිසියම් දෙයක් කොටු කැලක්වත් ගන්න බෑ. ගන්නවා නම් ඒ සංරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අපිට බලපත්‍රයක් ඕනේ. දරකැලක් හරි ගන්න. මොකද ඒක අපිට භූමියේ ඉන්න අවශ්‍ය තිබුණාට ඒ දැන් ගවන්න ගවන්න පුළුවන් ගවන්න පුළුවන් වුණාට ඒක ප්‍රයෝජන ගන්න කැප නැහැ. එමුණ එකට බලපත්‍රයක් රජයෙන් ලබා ගන්න ඕනේ ඒකයි අවශ්‍ය වෙන්නේ. තව ප්‍රශ්නයක් තියෙනවා. සංවිහාට ලැබෙන කොට්ට පැදුරු සීනි හාල් සබා ගුරුසු වැනි දේ ගිහියන්ට කාලකාලීකව දීම සුදුසුද? එසේ දීමෙන් සිදු වෙන අකුසල විපාක මොනවාද? උපසංගදා විස්සවා ගිහිරේදී ඒක වෙන ප්‍රශ්නයක් තමයි වෙස්මාරු කිරීම පිළිබඳව. උපසංගදා විස්සවා ගිහිරේදී යලි සිවුරු පෙරවීම හා සාමණේර කෙනෙක් ගිහිරේදී යලි සිවුරු පෙරවීම පවුද එහි පව් විපාකය පිටකස්ත්‍රයට අනුව පෙන්වා දෙන මැනවි. පළවෙනි එක මොකක්ද? සංවිධානයේ ලැබෙන කොට්ටමෙත්ත පැදුරු ආදී ගිහියන්ට දෙන. කොට්ටමෙත්ත පැදුරු ආදී දේවල් අසවතෙන් ගරු බාණ්ඩයි. ගරු බාණ්ඩ ගිහියන්ට දෙන්න කිසිසේ අපනේ. එමනම් මේ දායකවරුන්ගේ කරුණ කියන්නට ඕනේ. ඕගොල්ලෝ මේ භාණ්ඩය කැමති නම් මේ භාණ්ඩයට භාණ්ඩයක් ගෙනල්ලා තියලා ගෙනියන්න. ඒකට ඉතින් දීමක් නෙමෙයි වෙන්නේ. එහෙමයි. ඒකාංගික දේශාවල වෙන්න ඕනේ. සීලිත ඒගොල්ල සදාන් වෙන සුළු දේවල් පිළිබඳව. ඒවා දැන් සංඛ්‍යාවට භාජනීයයිනේ. එදන්න පුළුවන් දේවල් නේ. එදන්න පුළුවන් දේවල් අපලෝකන විනී කර්මයේ කළා නම් ගියන්න දෙන්න පුළුවන් తాවකාලික දීමනාවයි. දැන් තමන්ගේ දෙමෝපියන්ද දසනෑන් විතරක් පුළුවනේ. ඒක නැත්නම් ගන්නම දෙන්නේ. ඒක හැබැයි අනිත් ගිහියන් දෙන්න ඕනේ తాවකාලික. කුල දෝෂණයට අයිති වෙන්නේ නැත්තේ. කුල දෝෂණයට අයිති වෙන්නේ. ඒක සංඝයාගේ කැමැත්තෙන් වෙන් කරලා තියෙනවා. දැන් මේ සේනාසනේ සංගතතුයි මේව පරිහරණය කරන්න සංඝයා කැමැත්ත දෙයට. හැබැයි සංඝ සංගතකදී පිරිසිදුෙන් තියාගන්න ඕනේ. ඔව් වික්‍රම වහන්සේලා. ඒවත් ඔය එහෙම කියන එක සංඝය දැන් දැන් සේනාසනයක සංඝයාගේ කැමැත්තෙන් පුළුවන්. පුළුවන් පුළුවන්. ඔය ගරුබාන්නේ නෙමෙයිනේ. සබන් දිනකේදී මුදේ කොලේ තීනි ඉරිකේදී වන්දන දෙන්න පුළුවන්. තව ඉතින් ගියන්ත පරිභෝග වෙන්න පුළුවන් සුදු රේදී හරීම ඒවා දෙන්න පුළුවන්. එහෙනම් ඈ ඔව් අතිරික්ත අතිරික්ත දේවල් නේද? බොහෝ තෙන් අපි කරන්නේ එහෙම තමයි. එක්ක වැඩි නිවාසයකට නැත්නම් ගුවන් විලේචායක පිටකට. දැන් මේක අත පෙරේකරම අත 1000කට වැඩි කියලා පූජා කරා. ආරණ්‍ය වලින් එකතු වෙච්ච ලොකු පින්කමක් සංවිධානය කරන අත පෙරේකරම අත 1000කට. එහෙනම් අවසරයි ස්වාමීන් පන්සල් පදවලට අයිති අදින්නාදාන ශික්ෂාපදය හා හතර පාරමිතාවලටයි අදින්නාන ශික්ෂාපදය දෙකම එක හා සමානද සමාන නම් ඒට හේතුළු පැහැදිලි කර දෙන්න අසමාන නම් ඒට හේතු පැහැදිලි කර දෙන්න අසමානයි ගියන්ගේ පංචශීලය වස්තු භාණ්ඩ වල වටිනාකම නියමයක් නැහැ නූල් කොටක් වුණත් එයාට යන්න ආපස්සට සිද්ධ වෙනවානේ. පිටාපත කඩනවානේ. ඊයටයක් වුණා ධනසම්පතක දෙයක් ප්‍රහාර ගන්නවා නම් පංචශීලයේ කැඩෙනවා. නමුත් උපසම්පදාදීක්ෂෝගේ සංදේනිපාරාධිකාවේ යම් නිම්මක් තියෙනවානේ. ඒ කියන්නේ වස්තුවේ භාණ්ඩේ වටිනාකමනෝ තමයි ආපත්‍ය විධාන කළා තියෙන්නේ. ඒකට කාරණේ මේකයි. උපසම්පදා විනය කියන එක අතිශයින්ම දුර්ලභයි. අතිශයින්ම දුර්ලභයි. මේ දුර්ලභ උපසම්පදා ගුණය මේ තුට්ටුවක් වන්නා දෙයකට විනාශ කරන්න බෑ. ඒක යම් කිසි ප්‍රමාණයක් තියෙන්න ඕනේද? අන්න ඒ නිසා භාගවත් බුදුරජාණන් වහන්සේ අපේ බුද්ධ ශාසනය තුළ මේ සීල බුද්ධ ශාසනවල විධාන කරලා තියෙන්නේ මේ දුර්ලභ වූ මහේසාක්‍ය සීලය ආරක්ෂා වීමේ ප්‍රමාණයක් තමයි එතන සඳහන් කරලා තියෙන්නේ. නිසා සාමාන්‍ය විදිහේ පංච සීලයේ අදින්නාදාන ශික්ෂාපදය උපසම්පන්න වික්ෂූන්ගේ අදින්නාදාන ශික්ෂාපදය සාමණේරුන්ගේ අදින්නාදාන ශික්ෂාපදය ගිහියන්ගෙකට සමාන්තර වෙනවා. උපසම්පදා වික්ෂූන්ගේ අදින්නාදාන ශික්ෂාපදය අරට වඩා ආත්පතින්ම වෙනස්. දැන් සාමාන්‍ය භූමියේ උනත් පෙරතින් කුඩා කුඩා දෙයක් උනත් ගත්තොත් ඔහුගේ පරාජිතයි. ඒක පටිසීලයට තියෙන ශික්ෂාපදයට සමාන්තරයි. අනනිතයි දෙක දැනගෙන කියන ගෝතිනවා. ඒ නිසා කියලා කියනවා මේ පරාජිකා විශේෂයේදී අපේ මහා සංඝයා ගන්නවා එක පාටම කෙනෙකුට තමන් පරාජිකයි කියන්නේ එපා කියලා. ඒ කියන්නේ හරියටම පරාජිකා වෙලාම තියෙනවා. නමුත් විනේදායන් වහන්සේට උපදෙස් දීලා තියෙනවා තව කල්පනා කරලා බලන්න, තව විමසලා බලන්න කියලා පුළුවන් තරම් කල් දාන්න කියලා. කල් දාන්න කියලා අන්තිමේදී ඒ විචෝතමයක දෙන්න තීරණය ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ කර්මද මේ උපසම්පදාව ආරක්ෂා වීම සඳහාම හැකියතා දිරිමත් කරන්න කියලා කියනවා. මේක බොහොම දුර්ලභ ගුණයක් නිසා. ඊළඟට ස්වාමීන් මේ කුටිසේනාසන පිළිබඳව ශරීරයේ ඉඩකඩම් වල වනාන්තර වල අනවසරයෙන් ඉදි කරන කුටිසේනාසන පිළිබඳව වික්‍රම මහන්සියලාට කැප අකැප බව මූලාසන රූප වශයෙන් අර මුලින් සඳහන් කළ කාරණයමයි ඒකන රාජ්‍ය සන්තක භූමියක කුටිසෙනසුන් ආදීදී කිරීමේ පරිභෝගය සඳහා රජයෙන් බලපත්‍රයක් ගන්නට ඕන ඊට පස්සේ ඉතින් ඒක රජයේ තියෙන වන පල්වාවල් වලට හානි නොවන හැටියට ගල් පර්වත ආදී ආදී පුරාවස්තු වලට හානි නොවන හැටියට යොදි කරගන්නට අවසර තියෙනවා. තරමේ ගල්ලෙන් වගේ තියෙන වනාන්තර ප්‍රදේශයන් ඒක එහෙම තමයි. ඒ ගල්ලෙන් වුණත් අර පුරාවිද්‍යාවක් අරක් ගන්නවා සමහර ඒක. ඒකෝ ඒගොල්ලෝ කියන ගල්ක ටිකක් අයින් කරන්න දෙන්නේ නැහැ. විශේෂයෙන් අපේ මහා සංඝ රත්නයට ආරාධනා කරන්න සතුටුයි මේ ආරණ්‍ය සේනාසන අනාන්තරවල හොයාගත්තොත් පුරාවිද්‍යාවන් නම් කියන්න එපා. ඒගොල්ලෝ අරන් ගත්තන් පස්සේ හදන්න දෙන්නේ ඒ අතිවාරම කපන්නවත් දෙන්නේ නැහැ. නිදාන් වස්තු ඇති කියලා. ඒගොල්ලෝ නිදාන් ගන්නවා ගන්නවා. <laughs> ඒ නිසා ඉස්හානේ හදාගෙන ඕනේ දැනුම් දෙන්න. අවසයි තමයි ශික්ෂා ප්‍රත්‍යක්ෂාන නොකර ගිහිවීම පිළිබඳව ගැටලුවක් තියෙනවද කියලා අහනවා. ශික්ෂා ප්‍රත්‍යක්ෂාන නොකොට ගිහිවීම එහෙම. ඔව්. ගැටලුවක් තියෙනවා. දැන් සිවුරයක් හරියා කියලා ශික්ෂා ප්‍රත්‍යක්ෂාන නොකළා නම් පරාජිකාව දැන්නත්නම් උපසම්පදා කරලා නැහැ. උපසම්පදා විශ්වාස. උන්වහන්සේ අන්තිමේදී කියන විද්‍යාවෙන් මුදගෙන පරාජික අවස්ථාවකටපත් වුණා නම් දෙවියම පරාජිකයි. බලපතලයි. ඒ නිසා කියලා කියනවා ගිහි වෙනවා නම් ඒක දැන තේරෙන කෙනෙක් ඉදිරියේ උපසම්පදා ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ආ ඉතින්ලා වේස්මාරු කිරීම ගැන කතාවක් කිව්ව නේද? ඒ කියන්නේ උපසම්පදා භික්ෂුවක් අර තෝර දුක් වික්ක සංකාර ආදී අවස්ථාවලදී දැන් තොරුන්ගෙන් බය නිසා චූරුමාරු කරන්න පුළුවන්. දුර්භික්ෂ අවස්ථාවක වගේම මේ කාන්තාර මාර්ග කියන අවස්ථාවක අනුසුරක් තියෙනව නම් එතෙන් මේ චූරු මාරු කරලා ගින් නැත චූරු කරවා ගන්න පුළුවන්. ඒ හැර දැන් අද කාලේ මම දැන් අපට ආරම්භෙත් වුණා මේ සමහර තැන්වල දී අඳුන් නැදගෙන නැතුන් ශාලාවලට යනවලු එතකොට බයිස්කෝප් බලන්න යනවද සිනමා ශාලාවට? උපසම්පදාව තියෙනවා. නමුත් අරගෙන දුෂ්කරතාවක් තියෙනවා. ඔව්. ඒ කාර්මයෙන් නැතින හොරුන්ගේ කරදරයක් කළා නෙමෙයි. එතකොට මේ මේ පිච්චලා නෙමෙයි. අනිකුත් වෙලා නෙමෙයි. අර ආසාවක් තියනවා ගන්න ඔව් එතකොට ආපත්‍ය වෙනවා ඒ ක්‍රියාව කරන වාරයක් ගන්න දුකට ආපත්‍ය වෙනවා. සාමාන්‍ය කෙනෙකු සෝදෙන් වෙන වෙලා ගිහින් අඳුන් අඳගත්තම කෙලින්ම හෝ මහානකම ලිංගත්වයෙන් එක වෙන ඊට පස්සේ තනියෙන් පොරවන්න ගියෝ. ලිංගත්වයෙන් එක වෙන. සාමාන්‍යද භූමිය තමන් වායතු කරගත්තා වෙනවනේ. එනිකායක සම්පූර්ණයෙන් වැරදි. හැබැයි අර වාගේ දුෂ්කර අවස්ථාවල මේ කියනවා ඒ උපහාරගත් හොරු එම අවස්ථාවකදී කරන්න දෙයක් උපාධ්‍යාන වාසලකට ඇවිල්ලා අයමස්තුවර ලබා ගන්න. එහෙම අවශ්‍ය තියෙනවා. ඥානක මාර්ගය තියෙන්නේ නැහැ. එහෙනම් අවසරයි සමස් නැත කාලයේ සමහරක් වික්ෂුන් වහන්සේලා සංඝසතු දේපල සමාගයේ දෙමව්පියන්ගේ දේපලක්ෂේ සලකා විහාරාධිපතිකම උපයෝගී කරගෙන සමාගයේ පණිදුක්තියසේ කටයුතු කරාවි. මේ පිළිබඳ විනයානුකූල ක්‍රමය කරුණාවෙන් පැහැදිලි දෙන පැහැදිලි කර දෙන කෙනෙක්වා. අත් වශයෙන් ඉතින් ඒ කර්ය <clears throat> තමා සතේ කියලා හිතා ගැනීම නිසා දෙලීම පරාජිකා වෙන්නේ අර බණ්ඩ දෙයිය ජීවා කියන අවස්ථාවට පස්සේ තමාගේ කියලා මේ තානින්නේ. එහෙමයි. දින බස්සල ගමන් කරන වික්‍රම මහසාරට මෙටිකට් ගැනීම පිළිබඳව සාකච්ඡා තේතේදී බස්සල ඇතම් කොන්දස්තරවරු මුදල් හෝ කූපන් එපා කියා කියනවා. එය රජයට කරන වංචාවක්ද? පෞද්ගලික බස්වල හා තේතේදී බස්වල යන විට මුදල් නොගෙවා යන්න වුණොත් නැවත මුදල් දෙන්න උත්සාහ කළත් ඕන් හොයා ගන්න බැරි වූ විට කුමක් කළ යුත්තේද? බොහෝතෙන් සිදුවෙන දෙයක් තමයි මේ බස් කොන්දොස්තරලා අර බස් රූපම් පාවිච්චිය කරදරයක් කියලා ටිකට් කඩන්නේ. ඒකට බිතුන් වහන්සේ ටිකට් එක නැතුව යන්න වෙනවා. ඒකට උන්වහන්සේ කරන්න ඕනේ ඒ ටිකට් එකේ වටිනාකම බස් රූපම් අහෝසි කරන එක. බස් රූපම් ඒ ගාන්ට කල්ලාක් ඉවත් දානවා. ඒ අර දැන් පවර්ජනක බස් රථවල ඒගොල්ලෝ ටිකේට් කඩන්නේ නැත්නම් එතෙන්දී ඔහුගේ අයිතිකාරය දැන් බස් කොම්පැනි ආකාරය ඇතිනේ මණ්ඩලයක් ඇතිනේ ඒක දන්නන්න ඕන මෙතර දොර අප්‍රමාණිත මං ආවා මගේ දායකයෝ එකට මේ මුදල ගෙවනවා කියලා ගෙවන්න ඕන ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරොත් ස්වාමීන් වහන්සේට අපි පිනක් හැටියට කරනවා කියලා නම් අපට වරදක් නෑ සමහර අයිතිකාරයෝම කියනවා ස්වාමීන් වහන්සේලාගෙන් මුදල් අය කරන්න එපා කියලා ඔව් බසට යන්න නිසා ටිකට් එක දෙනවා නමුත් ඒගොල්ලොම කියනවා මේක තමයි මුදල ගන්නෙ නැහැ කියලා ඒකෝට ඒගොල්ලොගේ තිය කැමැත්තෙන් දෙන අධ්‍යයක විශ්වට අගතයක් වෙන්නේ නැහැ එහෙනම් ස්වාමීන් වහන්සේ ඇතැම් තැන්වල උපසම්පදාව ලබා දෙන්නේ මුදල් වලටය එම උපසම්පදාව පිළිගත හැකිද කියලා ප්‍රශ්නයක් අහන්න තියෙනවා ඉතින් අපි ඉතින් ඒවා ගැන විවේචනය කරන්න අවශ්‍ය නැහැ. ඒක ඒ ස්වාමීන් වහන්සේලාගෙන්ම අහමු අපි. ඒවා නිශ්චය කළා අපිට මෙතෙන්න මම අපේ මේ ඉන්න සංගීතෙත් එහෙම කළා නෑනේ. මොදල් ලෝකට උපසම්පදාරගෙන එහෙම ගත්තනම් ඒක ඇත්තට මහානකමක් නෙවෙයි. එහෙනම් සංගීතයට පෝදා කරන දේවල් දෙමව්පියන්ට දීමේදී පරාජිකාපත්යකට පත් වෙනවද කියලා අහනවා. එයාට මුලින් කියපු ප්‍රශ්නෙටම සමාන කරයි නේද? එහෙම. ඒ කියන්නේ දැන් සමාසතු දෙය කියලා හිතාන දෙමව්පියන්ට දෙනවා නම් බංග දෙවියයි. පොරසිතින් ගන්නවා නම් මේක මම ගන්න තෝරන්නේ මම සංඝයාට දීලා බෑ කියලා බලහත්කාරයෙන් ගන්නවා නම් වස්ත්‍රයේ පමණට ආපත්‍ය සිදු වෙනවා. තමා වෙනුවෙන් ලැබෙන දෙයක් මෞර්තියන්ට දීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙලක් වෙන තියෙනවා. ඔව් ඒකකින් හරි. දෙමාපියන් සතු දෙමාපියන් සතු වස්තුවක් නෑ දෙමාපියන්ද මේ භික්ෂුන් වහන්සේ පමණයි ඉන්නේ උපකාර වෙනවා නම් එන්න. උනාසෙ පින්ද පාටි කියලා හරි කැපකට දායකයන් දවා හරි දෙමාපියන් පෝෂණය සඳහා අවශ්‍ය දේ ලබා දීමට කැපයි කියන එක බුද්ධ වචනේ සඳහන් වෙනවා. අර දවසක් බුදුරජාණන් වහන්සේ ළඟ බොහෝම සම්පත්තක සිටු පුත්‍රයෙක් මහණ වුණා. සිටු පුත්‍රයෙක් මහණ වුණා ඒ සිටු ගෙදරේ ඉතම පුතා එක්තරයි. ඒ දෙමාපියන් සතු විශාල ප්‍රමාණයක ඉඩකඩම් කුඹුරු වතුපිටි තිබුණා. ඒවා බලා ගන්න කියලා තිබුණු මිනිස්සු දැන් පුතා මහණෙන් නිසා මොකද වුනේ? බලහත්කාරකමින් ඒගොල්ලෝ අයිති කරගත්තා. දැන් දෙමාපියන් මොකුත් නැහැ. කිසිම ආදායමක් නැහැ. අන්න බොන්නවත් නැහැ. අන්තිමේ දෙමව්පියෝ දෙන්න සිංගප්පූරුවේ කියන්නේ ජීවත් වෙන්න. එයාගේ ගමේ වස්සසන්න ගියා එක ස්වාමීන් වහන්සේ කෙනෙක්. වස්සසලා කියන උන්වහන්සේ ආපසු ජේතවනාරාමේ ඡාහම අහලා තියෙනවා අර ඒ කණි භාගයිතේ ස්වාමීන් වහන්සේගේ නම් මහතවල් ගමේ වස්සසුවා ඉතින් මම බොහොම සුවසේ මගේ මහානදම් පුරා ගත්තා කටකරු පන්දමී කියලා. ඒ අර සිටුපුත්‍ර වහින්දා මහණෙච්ච ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ දන්නවද අහවල් සිටු ගෙදර. ඔව් අනේ මේ අම්මා තාත්තා දැන් අසරණයි මේ මා සිවා කරනවා. දැන් මොනවද කරන්නේ? පුතා මහන්න දැන් මේ පුතා මාව දන්නේ ඒ ආගන්තුක මාතර දන්නේ මේ පුතා කියලා. ඒ ඒ සිටුරු දෙන්න යම්මයි තාත්තයි දෙන්න බොහොම අසරණයි. ඇතන් දෙපළ ඔක්කොම වැඩ කරන මිනිස්සු අයිති කරගෙන කිසිවක් දෙන්නේ නැහැ. දැන් දෙයින් දෙක සංගාගෙන බොහොම දුකසේ ජීවත් වෙනවා. අනේ මේ ආදික අනර්ථජාතයි. අනර්ථාරගෙන ගියා හොයාගෙන. හොයාගෙන ගිහින් ඇයිද දෙමෝපියෝ දෙන්නනේ. මේ හොඳින් පිටු සම්පත්තියක දෙන්නේ නේ. පස්සේ ගිහින් මොකද කරේ? උන්වහන්සේ පින්දපාත යමින් කෑම දීන ගෙනත් දෙනවා. පින්දපාත වශයෙන්ම අඳුන් කරලා දෙනවා. ධර්මදුන්න දායකයන් ලවත් ඒවා සම්පාදනය කරන. ඕක දැක්ක වෙන මිත්තුන් වාසය කෙනෙක්. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරා මෙහෙම අපේ හාමුදුරු කෙනෙක් ගිහින් මේ ගියන්න සංග්‍රහ කරනවා කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ ගෙන්නවා. ඇසුවා. පස්සේ විස්තරේ දෙනකොට බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. සාදු සාදු මහාන එහෙම තමයි දෙමව්පියන් සංග්‍රහ කරන්න ඕනේ මේක මේ බෝධිසත්ව කාලේ අපි කොහොම කරලා තියෙනවා කියලා. එනිසා දෙමෝපියන්ට අසරණ අවස්ථාවල ඉහිත වීම පැවිදි උපසම්පදා වෙච්ච රහතන් වහන්සේ කෙනෙකුට කරන්නට ඕනි කියන එක බුදුරජාණන් වහන්සේ විධාන කරලා තියෙනවා. තව ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා සාමාන්‍ය වෙනච්ච කාලයේ අවසానයි. තව ප්‍රශ්න දෙකකට වගේ පූජනීය ස්වාමීන් වහන්සේගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. වසර දහස් ගණනක් පැරණි ආරණ සේනාසනවලට උවද රජයෙන් පූජා ඔප්පු ලබා නොදේ. බලපත්‍ර පමණක් ලබා දේ. ඒ නිසා බොහෝ ගැටලු මතුවේ. ග්‍රාමවාසී විහාරස්ථාන වලට පමණක් පූජාවස්ව ලබා දෙයි. මේ පිළිබඳව වනවාසී ලෙක්වන් වහන්සේලා කුමක් කළ යුතුද කියලා. ඇත්ත වශයෙන් ඒ සම්බන්ධව අපි උසස් නිලධාරීන්ගෙන් අහලා තියෙනවා. ඒ කියන්නේ අද කාලේ බොහෝ සේනාසනවල ඉතිහාසයලා බලපත්‍ර ලබාගත් නැතුවම ගස් කපාගෙන විකුණනවා. ගස් කපාගෙන විකුණන නිසා රජෙන් නීති පනවලා තියෙන අකර තුනකට වඩා දෙන්න බෑ කියලා. ඉතින් අපිත් ඕවා ගැන විමසුවා ඇයි අපේ මේ ආරණ්‍යවල බොහෝ පැතිරිච්ච ඒවා තියෙනවා එක තැනක නෙමෙයි ගල් කුටි තියෙන්නේ ඒවට අපට යෝනෙමි කියලා. එහෙම දෙන්න බෑ අක්කර තුනයි දෙන්න පුළුවන්. හැබැයි වැඩ කරගන්න බලපත්‍රයක් දෙනවා. ඒ වගේ වැඩ කරගන්න බලපත්‍රය දුන්නාම ඒ ස්ථානේ කුටිතන තුනි දිගට ගන්න වාසය කරගන්න පුළුවන්. හැබැයි ගස් කලම් වලින් වැළඳන්න බෑ. ඒකට නැවත අවසර ගන්න ඕන. අන්න ඒ කාලෙමත ඒ ප්‍රවේශම් වේතු අවස්ථාවක් තියෙනවා රජයේ සම්බන්ධව අද කාලේ මේක වතර හතරකට ඉස්සර කවුදර කනවක ඇමතිතුමා ඒ කාලේ මේ ආ කාර්ය කාර්ය කරනවා ඔව් පරිසර ඇමතිතුමා මේ ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා ගෙන්නලා තියෙනවා නියෝජනය කරගෙන ආරණ්‍ය 40කින් ඇවිල්ලා තියෙනවා මම ඒකට අපේ හරිනන්ද ස්වාමීන් වහන්සේ අතුරු දෙනමක් ගිහින් තිබුණා අපේ නාවයන ආරණ්‍ය චාරිත්‍රයක් තියෙනවා ඒක පරණ ආරණ්‍යයක් තිබිලා මිනිස්සු කැලෑලි කරගෙන දැන් වල් ගිහලා තියෙන්නේ ඒ ආරණ්‍ය ගානේ ඔක්කොම විශාල ප්‍රමාණයක අක්කර දාස්නානක ලංකාවට නියමිත ස්වභාවික වන වගාවක් කෙරෙවි. ඒ ගැන රජයේ අනුතුමාත් ඒ සම්බන්ධ විකාරයේ සෝ ප්‍රසාදයට පස්සෙලා කියලා තිබුණා. ආරණ්‍ය සේනාසන මේ නා වෙන වාගේ ආරක්ෂා කරගන්න කියලා. ඒ නිසා අපට බලපත්‍රයක් දීලා තියෙනවා කැමැතිතාවකින් ඉදමේ ප්‍රයෝජන ගන්න කියලා. අපි ඉදමෙන් අයිතු ප්‍රයෝජන ගන්න කුටිතන තුන හදාගෙන පාවිච්චි කරන විතරයි. ඒ වාගේ මේ දෙන්නේ අපි බලාපොරොත්තු වෙන්න ඕන කජ නිධාන මහතුරු අතර හිතවත් තියාගන්නත් ඕන. අපේ කැපකරු උපන්දමේ වැඩ කරගන්නත් ඕන. ඒ නිසා හැමතැනකම අර බලපත්‍රම මේ බලපත්‍රයක් හරි ලබාගෙන තිබුණොත් වාසය වෙනවා ඒක යවත් වෙන්නේ. එහෙමයි. ඊළඟ ප්‍රශ්නේ අවසාන වරට බලාපොරොත්තු වෙන නැවතත් පාදං වා අතිරේක පාදං වා පාදාරහං වා කියන මේ දේශනාවට අනුව පාදේ වර්ණාසන සහ උපසම් මේ අදින්නාදාන පාරාධිකාවට පුරෝණා වර්තමාන මුදලේ වර්ණාසන පිළිබඳව නිකාය වගේම මහා කම්මන්තානිකායේ මේ <coughs> කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක දුරන්දරේ අත්මදාචාර්ය නාවිනී හරිධම්මාභිදාන මහින්දයන් වහන්සේ ඉගෙන කරයි. ඒ වගේම මේ වැඩමවා සිටින වැඩමවා සිටින මහා සංඝ රත්නයේ මහා සංඝ රත්නයේ නවකරයි තියෙනවා. එතකොට ඉස්ලාම සඳහන් කරන්න ඕන මේ මේ විනය සාකච්ඡාව පටන් ගන්න තියෙන්නේ මේ රජ රට වනවාස පිස්සු සංවිධානයේ වනවාස පිස්සු නිකාය රජ රට ඒක ප්‍රධාන කරගෙන මේ ලබුනෝරු කන්ද ආරණ්‍ය සේනාසනයෙන් තමයි මේ කටයුතු කරන්නේ ඉස්සෙල්ලම කියන්න ඕනේ රජරට වනවාස බික්ෂු වංශය අපේ මිහිඳු ආරණ්‍යයේ නායක ස්වාමීන් වහන්සේ ඉතින් ආරම්භ වෙලා උන්වහන්සේ තමයි මේ අපේ ස්වාමීන් වහන්සේ මූලික කල්පේ දරලා තමයි මේ කටයුතු පටන් ගත්තේ.